දසබලධාරී බුදුරජාණන් වහන්සේට අපගේ උත්තම নমස්කාරය වේවා. අදත් සුපුරුදු පරිදි සෙනසුරාදා දින ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වූ ඔබ සැම මෙත් සිතින් පිළිගනිමු. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද බුද්ධ ශ්‍රාවකයෙකු ශ්‍රාවිකාවක විසින් අවබෝධ කළ යුතුයම සූත්‍ර දේශනාවක් වන මජ්ක්‍ධිම නිකායේ සබ්භාසව සූත්‍රය පාදක කොටගෙන කෙලෙස් දුරු කරන විවිධ උපාය මාර්ග යන මාතෘකාවට ප්‍රකාරව අදත් ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මේ ගෞරවනීය ආරාධනය පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්ද්‍රයන් වහන්සේටයි ඔබ වහන්සේට මාගේ උත්තම নমස්කාරය අවසරයි ස්වාමින් වහන්සේ. අත්තරොන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අපේ පසුගිය සති දෙකක් තුල කතා කළේ මජ්ක්‍ධිම නිකායේ මූල 50 ඒ කියන්නේ පළමු කොටසේ දෙවන සූත්‍රය වන සබ්බාසව සූත්‍රය මූලික කොටගෙනයි. ඒ සූත්‍ර දේශනා මුල් කොටගෙන අපි කතා කළේ කෙලස් දුරු කරන විවිධ උපාය මාර්ග කියන මේ මාතෘකාව යටතේ. එතකොට අපි සූත්‍ර දේශනාවෙන් කියවෙන මූලික කරුණු මුල් සතියේදී සාකච්ඡා කළා ඊළඟට පසුගිය සතියේ අපේ සූත්‍ර දේශනාවේ කියවෙන මේ කෙලස් දුරු කරන උපාය මාර්ග හතෙන් පළමු උපාය මාර්ගය පිළිබඳව සාකච්ඡාව ආරම්භ කළා ඒ තමයි අත්ති භික්කවේ ආසවා දස්සනා පහතප්ප මහණෙනි සෝවාන් මාර්ගඥාන දර්ශනේ ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම තියෙනවා එහෙම නැත්නම් සම්මා දිට්ඨිය අවදි කරගෙන ඒ දර්ශනය තුලින් නිවැරදි දැක්ම තුලින් ප්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්ම මොනවද කියන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් පැහැදිලි කරන්නේ. එහිදී අපි කතා කළා මෙනෙහි කළ යුතු ධර්ම මොනවද මෙනෙහි නොකළ යුතු ධර්ම මොනවද කියලා පැහැදිලිව හඳුනා ගන්නට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පිළිබඳව දැනුම දැක්ම තියෙන තැනැත්තාටයි මේ ආශ්‍රව ප්‍රහාණය කිරීම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කියන ප්‍රකාශනයත් එක්කයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරන්නේ. ඒතර මූලික වශයෙන්ම තථාගතයන් වහන්සේ මේ පළමු කාරණයට අදාළව දේශනා කරන්නේ අර මෙනෙහි කළ යුතු නොමෙනෙහි කළ යුතු දේවල් හරියට පැහැදිලිව නොදැනගෙන ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කුමක්ද අයෝනිසෝ මනසිකාරය කුමක්ද කියලා පැහැදිලිව නොදන්නා තැනැත්තා අර මෙනෙහි නොකළ යුතු දේවල් නැවත නැවත මෙනෙහි කරන්න පටන් ගන්නවා. එහෙම මෙනෙහි කරනකොට ඒ තැනැත්තාට ආශ්‍රව ධර්ම වැඩෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම නූපන් ආශ්‍රව ධර්ම උපදිනවා, උපන් ආශ්‍රව ධර්ම වර්ධනය වෙනවා. එතකොට එතනට එනකන් අපි කතා බහ කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී මේ මෙනෙහි නොකළ යුතු ධර්ම කොයි විදිහටද එතනත්තා මෙනෙහි කරන්නට පෙළඹෙන්නේ කියන කාරණය උදාහරණ වශයෙන් පැහැදිලි කරනවා. ඒ උදාහරණයේදී උන්වහන්සේ දක්වනවා අර අපි විචිකිච්ඡාව පිළිබඳව කතා කරනකොට පෙර භවයේ පිළිබඳව මතු භවයේ පිළිබඳව පෙර භවය සහ මතු භවය කියන මේ දෙක අතර සම්බන්ධය පිළිබඳව පටිච්ච සමුප්පාදය පිළිබඳව මේ කියන කාරණා ගැන ඇතිවෙන සැකය එහෙම නැත්නම් විචිකිච්ඡාව ක්‍රම 16කට මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. මේක ඉතාමත්ම වැදගත් කොටසක්. හැමදෙනාම බොහොම අවධානයෙන් මේ පිළිබඳව අධ්‍යයනය කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ මොකද අපි පසුගිය සතියක කෙනෙක් අපේ ප්‍රශ්නයක් හැටියටත් විමසුවා. විචිකිච්ඡාව 16 ආකාර වෙන්නේ කොහොමද කියලා. දැන් විචිකිච්ඡාව ආකාර 8කින් උද්ධාදී අටතන සැකය කියලා අපි නිතරම අහලා තියෙනවා කරුණු 8ක් පිළිබඳව විචිකිච්ඡාව ඇති වෙන ආකාරය. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ 16 ආකාරයකින් මේ පංචස්කන්ධය මුල් කොටගෙන විචිකිච්ඡාව ඇති වෙන ආකාරය පැහැදිලි කරනවා. කාටද බඳු විචිකිච්ඡාවක් ඇති වෙන්නේ? අර මෙනෙහි කළ යුතු දේ නොකළ යුතු දේ පැහැදිලිව නොදැන මෙනෙහි නොකළ යුතු කරුණු නැවත නැවත මෙනෙහි කරන තැනැත්තාට. එතකොට ඒ තැනැත්තා අර මෙනෙහි නොකළ යුතු ධර්ම මෙන්න මෙහිමයි මෙනෙහි කරන්න කියලා උදාහරණ වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ කරුණු 16ක් 16 ආකාරයකින් දක්වන මේ විචිකිච්ඡාව පැහැදිලි කරන්නේ. එතකොට තථාගතයන් වහන්සේ දක්වනවා හෙතෙම මෙසේ නොනුවණින් මෙනෙහි කරයි. කියන්නේ නුවණින් තොරව එතනත්ත මේ විදිහට කල්පනා කරනවා, මෙනෙහි කරනවා. මම අතීත කාලයේහි ඌයෙන් දෝ අතීත කාලයේහි නොඌයෙන් දෝ. එතකොට පෙර ආත්ම භාවයේ මම ඒ කියන්නේ දැන් මේ මෙතන මම කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් සම්මුති වශයෙන් කියන කාරණයට වඩා අර සත්වයේ පුද්ගලික ආත්මයක් කියන දැඩි අදහස මත පිහිටලා. ඉතින් දැන් සාමාන්‍යයෙන් බෞද්ධයෝ වුණත් ධර්ම දැනගත්තා වුණත් ප්‍රත්‍යඥ සත්වයාට මම කියනකොට එක්තරා ආත්ම සංඥාවක් තමයි එතන මතුවෙන්නේ. දැන් මේ ධර්මය දැනගත්තු නැති ධර්මයේ පිළිබඳව ප්‍රවීණත්වයක් නැති ආර්යයන් වහන්සේලාගේ ධර්ම පිළිබඳව අහලා පළපුරුද්ද නැති එබඳු තැනැත්තා වඩා දැඩිව ඒ මම කියලා හිතනකොට මේ පංචස්කන්ධය ආත්ම වශයෙන් ගන්නවා. එතකොට ඒ තමන්ගේ ආත්මය අතීත කාලේ තිබුණේ නැද්ද? ඒ කියන්නේ මේ අහම්බෙන්ම පහළ වුණාද විදිහේ අදහස. ඊතක ඊළඟට අතීත කාලයේහි නොයෙම්ද? එහෙමනම් මම අතීත කාලේ නැතුව අහඹු විදිහට මේ අලුතෙන්ම මේ භවයේ පහළ වුණාද? එහෙම නැත්නම් අතීත කාලෙත් මම ඉඳලා ඒ අතීත භවයකින් මම මෙතනට ආවද කියලා කල්පනා කරනවා. ඊළඟට අතීත කාලයේහි කවරෙක් ඌයෙන් දෝ කියලා කල්පනා කරනවා. ඒ කියන්නේ උත්පත්ති වශයෙන් මම අතීත කාලේ හිටියානම් කවුරු හැටියටද හිටියේ? මොන විදිහේ ආත්ම භාවයක්ද ලබාගෙන තිබුණේ? ඊළඟට අතීත කාලයේ සටහන් වශයෙන් කෙසේ ඌයෙන්ද? මම එහෙම අතීත කාලේ ඉපදිලා හිටියානම් හැඩරුව සටහන් වශයෙන් කොයි විදිහටද? එතකොට මේ විදිහට මේ මේ මනුෂ්‍ය ශරීරයක් විදිහටමද එහෙම නැත්නම් වෙනත් ආකාරයකටද කොයි විදිහටද මම අතීතේ හිටියානම් ඉන්න ඇත්තේ ඊළඟට මම අතීත කාලේ කවරෙක්ව සිට කවරෙක් ඌයෙන්ද එතකොට අතීතයේ මම හිටියානම් කවුරු විදිහට ඉඳලා නැවත කවුරු බවට පත් වුණාද ඒ කියන්නේ මිනිස්සෙක් වෙලා ඉඳලා නැවත තිරිසනෙක් තත්වයටපත් වුණාද? තිරිසනෙක් වෙලා ඉඳලා නැවත මිනිස්සෙක් වුණාද? එහෙම නැත්නම් මේ මනුස්ස ලෝකයේම යම් යම් පරිවර්තනයන්ට පැමුණුණාද? මේ විදිහට කල්පනා කරනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් වෙනතනේ දැන් බටහිර ලෝකයේ මානවයාගේ පරිණාමය පිළිබඳව කියවෙනකොට කියන එක්තරා පදනමක් තමයි අර මූලික වශයෙන් වානරයන්ගේ පටන් අනුක්‍රමයෙන් වර්ධනය වුණාය කියන කතාව. එතකොට මේ කතාව සියලු දෙනා පිළිගන්නා කතාවක් නොවුනට එහෙම පසුබිමක් පෙන්නනවා මානවයාගේ පරිණාමය පිළිබඳව. එතකොට එතනදිත් කියන්නේ දැන් මුලින්ම වානරයෙක් හැටියට ඉතලා ඊට පස්සේ අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් පරිවර්තනය වීගෙන ආවා. එතකොට අන්න ඒ වගේ මේ තැනත්තා විවිධ පැතිවලින් කල්පනා කරනවා මං කවුරු වෙලා ඉඳලා ඊට පස්සේ කවුරුන් හැටියටපත් වුණාද කවුරුන් හැටියට උපත ලැබුවද එහෙම නැත්නම් කවුරුන් හැටියට පරිවර්තනය වුණාද එහෙම කල්පනා කරනවා ඊළඟට අනාගත කාලයේහි වෙන්දෝ එතකොට අනාගතයටත් මම මේ මේ ආත්මය කියන එක එහෙම නැත්නම් මම කියන කෙනා ඇත්තටම ඉඳීද ඊළඟට අනාගත කාලයේ නොවෙම් නොවෙම්දෝ මම අනාගතයේහි ඇත්තටම පවතින්නේ නැද්ද? ඊළඟට අනාගත කාලයේ කවරෙක් වෙම්ද? අනාගතේ මම උපදිනවා නම් කවුරු වෙලා උපදීද? කවුරුන් හැටියට පවතිද? අනාගත කාලයේ කෙසේ වෙම්ද? අර අතීතය ගැන හිතුවා වගේ අනාගතේ මම උපදිනවා නම් මොන විදිහේ සටහන් ඇතුව මොන විදිහේ හැඩරුව ඇතුව මම උපදීද? මම අනාගත කාලයේ කවරෙක්ව සිට කවරෙක් වෙම්දෝ එතකොට අනාගතයටත් කොයි විදිහ කෙනෙක් වෙලා ආය නැවත පරිවර්තනය වෙලා කවර ආත්ම භාවයකට මම වැටෙයිද මේ විදිහට දැන් වර්තමානයේහිද තමා කෙරෙහි සැක ඇත්තේ වෙයි මම වෙම්දෝ මම නොවෙම්දෝ කවරෙක් වෙම්දෝ කෙසේ වෙම්දෝ මේ සත්‍යතමේ කොයින් ආයේදෝ හේ කොහි යන්නේදෝ මේ විදිහට දැන් අතීතය ගැන සැක ඇති කරනවා අනාගතය ගැන සැක ඇති කරනවා වර්තමානය ගැනත් මේ විදිහට සැක ඇති කරනවා ඇත්තටම මම ඉන්නවද ඒ කියන්නේ මේ මෙතන ආත්මයක් කියලා එකක් තියනවද සත්වේ පුද්ගලයෙක් හැටියට ඇත්තටම මම පැහැදිලිව එහෙම පවතින කෙනෙක්ද ඊළඟට නොවෙන්දු මම ආත්මයක් හැටියට සත්වයක් හැටියට මම ජීවත් වෙන කෙනෙක් එහෙම ආත්ම වශයෙන් මෙතන කිසිවක් තියද නැද්ද එහෙම නැත්නම් මේක මේ මායාවක්ද? සැබෑවට මේ ජීවත් වීමක්ද? එහෙම නෙවෙයිද? ඒ විදිහට. ඊළඟට කවරෙක් වෙම්ද? ඇත්තට මම මම කියන්නේ කවුද? ඒ විදිහට ගැඹුරට ගැඹුරට කල්පනා කරනවා කවුද මම කවුද? ඊළඟට කෙසේ වෙම්ද? මම කොයි විදිහේ කෙනෙක්ද? එහෙම නැත්නම් මේ මේ මෙතනට මේ විදිහෙන්පත් උනේ මොන විදිහේ පදනමකද? ඒක දෙවියන් වහන්සේ විසින් මැව්වද? එහෙම නැත්නම් වෙන කෙනෙක් විසින් මැව්වද? අහම්බෙන් පහළ වුණාද? ඒ විදිහට. ඊළඟට මේ සත්‍යතේ මේ කොයින් ආයේද? එතකොට මේ ආත්මය කියන එක කොහෙන්ද ආවේ? මුලින්ම හටගත්තේ කොහොමද? කවුරුන් හරි නිර්මාණය කළාද? ඉබේ හටගත්තත් එහෙම කල්පනා කරනවා. ඊළඟට කොහි යන්නේද? ඉදිරියට කොහෙද යන්නේ? මොකක්ද ඉලක්කය? මොකක්ද අරමුණ? මේ විදිහට අර ආත්ම වශයෙන් පංචස්කන්ධය අරගෙන ඒ පිළිබඳව ඒ 16 ආකාරයකට කල්පනා කරනවා අතීතය අනාගතය සහ වර්තමානය පිළිබඳව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙසේ නුනුවණින් මෙනෙහි කරන ඔහුට සවැදෑරුම් දෘෂ්ටීන් අතුරින් එක්තරා දෘෂ්ටියක් උපදී. මෙහෙම නුවණින් තොරව කල්පනා කරනකොට ඒතනත්තාට දෘෂ්ටි හයක් අතුරෙන් කවර හෝ දෘෂ්ටියකට ඒතනත්තා වැටෙනවා මොනවද ඒ දෘෂ්ටි හය මාගේ ආත්මය ඇත්තයි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් නොහිට ඔහුට දෘෂ්ටිය උපදී එතකොට ආත්ම දෘෂ්ටිය ඔහුට උපදිනවා මගේ ආත්මය තියෙනවා සත්‍ය වශයෙන්ම මෙතන ආත්මයක් කියලා එකක් තියෙනවා කියලා ඔහුට දෘෂ්ටිය උපදිනවා. ඒ කියන්නේ සාස්වත දෘෂ්ටිය. ඒ සත්‍ය වශයෙන් ඇත්ත කියන එකේ තේරුම අවිඤ්ඤාසී වූ ආත්ම භාවයක්. දැන් අතීත කාලේ තිබුණේ ආත්මය පිළිබඳව අදහස විනාශ නොවන භවෙන් භවයට යන අඛණ්ඩව ක්‍රියාත්මක වෙන එහෙම එක්තරා පදාර්ථයක් මේ සත්වයා තුල පවතිනවා. එතකොට මරණයටපත් උනත් ඒ පදාර්ථයේ ඒ ආත්මය තව තැනකට ගිහිල්ලා ජනිත වෙනවා. එහෙම ආකල්පයක් නෙතිබුනේ. එතකොට ඒකත් එක්කලා ඔහුට මේ කියන සාස්වත දෘෂ්ටිය සත්‍ය වශයෙන්ම මෙතන ආත්මයක් කියලා එකක් තියෙනවා කියන මේ සාස්වත දෘෂ්ටිය ඔහුට උපදිනවා අර වැරදි විදිහට කල්පනා කිරීම නිසා. එහෙම නැත්නම් මගේ ආත්මය නැතයි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට උච්ඡේද දෘෂ්ටිය උපදිනවා. එක්කෝ ආත්මයක් තියනවා කියලා ඒක සදාකාලිකයි කියලා හිතනවා එහෙම නැත්නම් ආත්මයක් තියනවා හැබැයි ඒක මේ මරණයත් එක්කලා අවසන් උච්ඡේද දෘෂ්ටිය. දැන් උච්ඡේද දෘෂ්ටියේදී ආත්මයක් නැහැ කියන එක නෙමෙයි මේ ආත්මයක් නැතයි කියන එකෙන් අදහස් කරන්නේ අර පවතින ආත්මය මරණයත් එක්කලා සම්පූර්ණයෙන් විසිරලා යනවා. එතකොට පඨවි ධාතු පඨවියට ආපෝ ධාතු ආපෝ වලට ඔහම එකතු වෙලා ගිහිල්ලා අර ආත්මය අවකාශයට විසිරලා ගිහිල්ලා ඒ සියල්ල එතනින් ඉවර වෙනවා මෙතනින් පස්සේ මේ ආත්මේ පස්සේ ඉදිරියට දිගින් දිගට පවතින ආත්මයක් නැහැ ඒක තමයි උච්ඡේද දෘෂ්ටිකයාගේ ස්වභාවය එතකොට එක්ක ඔහුට ඒ දෘෂ්ටිය දැස ගන්නවා ඊළඟට සංඥාස්කන්ධ සංඛ්‍යාත මම අන්‍ය ස්කන්ධ සංඛ්‍යාත ආත්මය හැඳින ගනිමි සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඔහුට දෘෂ්ටි උපදී. එතන මේ තනත්තාට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ පංචස්කන්ධය පිළිබඳ පැහැදිලි වැටහීමක් නොතිබෙන්න පුළුවන්. හැබැයි ඔහු මම කියලා ගන්නවා මේ හඳුනා ගන්නා සංඥා චෛසිකේ. සංඥා චෛතසික කියන්නේ හඳුනා ගන්න. ඒතර සංඥා චෛතසික එහෙම නැත්නම් සංඥා ස්කන්ධය ඔහු මම වශයෙන් ගන්නවා. එතකොට සංඥා ස්කන්ධේ මම වශයෙන් ගත්තාම තව කොටස් ටිකක් තියෙනවනේ රූපය තියෙනවා වේදනාව තියෙනවා සංඛාරය තියෙනවා විඥානය තියෙනවා. එතකොට ඔහුට ඒක පැහැදිලි වශයෙන් මේ ස්කන්ධ වශයෙන් බෙදා ගන්නට බැරි වුණාට ඒ මම විසින් මේ අවශේෂ ආත්මය මම හඳුනා ගන්න. මම තමයි මේ හඳුනා ගන්නා කෙනා ඒ හඳුනා ගන්නා කෙනා විසින් හඳුනා ගන්නා දේ තමයි ආත්මය ඒ විදිහට ඔහුට වැරදි දෘෂ්ටියක් ඇති වෙනවා. එතකොට ඔහු සංඥා ස්කන්ධය ආත්ම මම වශයෙන් ගන්නවා. ඒ මම විසින් හඳුනා ගන්නා රූප වේදනා සංඛාර විඥාන කියන කොටස් ටික ආත්මය හැටියට ගන්නවා. එතකොට මා විසින් ඒ ආත්මය හැඳින ගන්නවා කියන්නේ. එහෙම නැත්නම් සංඥා ස්කන්ධ සංඛ්‍යාත මමම අන්නේ ස්කන්ධ සංඛ්‍යාත අනාත්මය හැඳිනගන්නේ. එතකොට දැන් සංඥාව විසින් තමයි මේ හඳුනා ගැනීම කරන්නේ. හැබැයි ඒ හඳුනාගන්නේ මෙතන ආත්ම වශයෙන් ස්ථිරව පවතින දෙයක් නැහැ. ඒ පවතින ආත්මය භව මරණයත් එක්කලා සම්පූර්ණ විසිරියක්. ඒ කියන්නේ ඒ ආත්මයක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ බෞද්ධයින් විදිහට මේ අනාත්ම දර්ශනය ගැන නෙමෙයි. ඒ කියන්නේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදලා බලලා නාම රූප වශයෙන් අන්‍යෝන්‍යව ක්‍රියාත්මක වෙන ධර්ම සමූහයක් කියන අර්ථයෙන් නෙමෙයි මේ අනාත්ම කියලා කියන්නේ පවතිනවා මෙතන ආත්මයක් නමුත් මරණයත් එක්කලා ඒ සියල්ලම අහෝසි වෙනවා විසිරී යනවා කියන අදහස. එතකොට මේ ආත්මෙහි අභාවය හඳුනාගන්නේ කවුද මම විසින්. ඒ මම කියලා ඔහු හඳුනාගන්නේ කවුද අර සංඥා ස්කන්ධය. ඊළඟට අනාත්ම වූ මමම අන්‍ය ස්කන්ධ සංඛ්‍යාත ආත්මය හැඳිනගන්න. එක්කෝ එතනත්තා කල්පනා කරනවා දැන් මේ හඳුනා ගන්නා කෙනා අනාත්මයි. එහෙම නැත්නම් ඒ හඳුනා ගන්නා කෙනා ස්ථිර නැහැ. එතකොට ඒ ස්ථිර නැති කෙනෙකු විසින් අර ස්ථිර වූ ආත්මය හඳුනා ගන්න. ඒ විදිහට ඔහු කල්පනා කරනවා. මම හඳුනා ගනිමි. ඊළඟට ඔහුට මේ විදිහට කල්පනා වෙනවා මාගේ යම් මේ ආත්මයක් කතා කරනවද සුව දුක් විඳිනවද ඒ ඒතන කුසල කුසල කර්ම විපාක විඳිනවද මා සතු මේ ආත්මය නිට්ටය තහවුරුය ਸਰවකාලීය නොපෙරෙන නොපෙරෙන නොපෙරලෙන ස්වභාවයේ ඇත්තේ සාස්වතිකයක් මෙන් නොවෙනස්ව සිටින්නේය කියයි දැන් එතකොට ඔන්න ඔතන තමයි අර බුදුරජාන් වහන්සේ දේශනා කරන අර අර සියලුම මනෝභාවයන් නිසා වැරදි චින්තනය නිසා වැරදි කල්පනා කිරීම නිසා ඔහුට අවසානයේට තද ආත්ම දෘෂ්ටියක් තහවුරු වෙනවා මේ මගේ ආත්මය ස්ථිර සදාකාලික ශක්තිමත් එතකොට භවෙන් භවයට යන කිසිදාක වෙනස් නොවන මරණයෙන්වත් අහෝසි නොවන අන්න එහෙම ශක්තියක් මේ මා තුළ ක්‍රියාත්මක වෙනවා ඒ තමයි ආත්මය කියලා ඒ තනත්තට එබඳු දෘෂ්ටියකට බැස ගන්නට මේ වැරදි චින්තනය හේතු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ දෘෂ්ටිගතයයි දෘෂ්ටි ගහණයයි දෘෂ්ටි කාන්තාරයයි දෘෂ්ටි විසූකයයි දෘෂ්ටි සංයෝජනයයි කියනු ලැබේ. එතකොට මේ විවිධ වචන වලින් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා මේ මේ මේ දෘෂ්ටියෙහි එතනත්තා පටල වෙනවා. ඒකේ ගිලෙනවා. එතකොට ඒකේ අතරමං වෙනවා. අන්න ඒ බඳු ස්වභාවයෙන් එතනත්තා දැඩිව මේ ආත්ම දෘෂ්ටිය තුල හිර වෙනවා කුමක් නිසාද අර වැරදි උපකල්පන නිසා එහෙම නැත්නම් වැරදි චින්තනය නිසා මෙනෙහි නොකල යුතු ආකාරයෙන් දේවල් මෙනෙහි කරන නිසා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දෘෂ්ටි සංයෝජනයෙන් සංයුක්ත වූ අසෘතවත් ප්‍රතඥ තෙමේ ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් කායික දුකින් මානසික දුකින් දැඩි ආයාසයෙන් නොබිදේ සියලු සසර දුකින් නොමිදෙයයි කියන. එතකොට ඒ තැනත්තා මේ ආත්ම දෘෂ්ටියෙහි හිර වුණහම සක්කාය දිට්ඨියෙහි හිර වුණහම ඒ තැනත්තා මේ සසර දුකින් මිදෙන්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ දුක් සමූහයෙන් ඒ තනත්තාට ගැලවෙන්නට විදිහක් නැහැ අර වැරදි කල්පනය නිසා දැඩිව අර ආත්ම දෘෂ්ටිය ගත්තහම ඒ මම කියන එහෙම නැත්නම් සත්වයේක පුද්ගලයේක ආත්මයක් කියන සංඥාවත් එක්කලා දිගින් දිගට ඒ තැනත්තා පවතිනවා. මහණෙනි ආර්යයන් දක්නා සුළු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ මොනවට හික්මුණු සත්පුරුෂයන් දක්නා ආර්ය ශ්‍රාවක තෙමේ මෙනෙහි කළ යුතු ධර්ම දනි. දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ මෙතෙක් පැහැදිලි කළේ අර දහසේ ආකාරයක විචිකිච්ඡාවත් හය ආකාරයකින් ආත්ම දෘෂ්ටියත් දැස ගන්නා වූ තැනැත්තා මේ කවුරුන්ද මෙනෙහි කළ යුතු නොමෙනෙහි කළ යුතු දේ හරියට පැහැදිලිව නොදන්නා අශෘතවත් පුද්ගලයා තමයි මේ පටලැවිල්ලටපත් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා දැකලා එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලාගේ ධර්මය අහලා ඒ ආර්ය ධර්මයේ ප්‍රගුණ කරලා ඒ පිළිබඳව විචක්ෂණ භාවයක් ඇති කරගෙන ආර්ය ධර්මයේ හික්මන තැනත්තා ඒ විදිහට පටලව ගන්නෙ නෑ මෙනෙහි කළ යුතු දේ හරියට තේරුම් ගන්නවා මෙනෙහි නොකළ යුතු දේ හරියට තේරුම් ගන්නවා දැන් පින්නතුනේ මෙතනදී අපිට ඊටාම වැදගත් කාරණයක් මතුවෙනවා. ඒ මොකක්ද? දැන් මේ සමාජයේ සමහර කෙනෙක් කල්පනා කරනවානේ අපට අයිතියක් තියෙනවා මේ හැමදේම ගැන දැනගන්න අපට අයිතියක් තියෙනවා හැමදේම ගැන හිතන්න කල්පනා කරන්න අපට ඕන දේ අපි හිතනවා අපට ඕන දේ අපි දැනගන්න ඕන එතකොට ඒක අපේ අයිතිවාසිකම වගේ කල්පනා කරනවා. එතකොට අපට කැමති විදිහට හිතන එක ඒක කාටවත් වළක්වන්න බෑ. අපේ චින්තන නිදහසට බාධා කරන්න බෑ. ඒකට බාධා නොකළ යුතුයි. අපේ භාෂණ නිදහසට බාධා නොකළ යුතුයි. අන්න එහෙම කල්පනා කරනවා. හැබැයි නිර්වාණගාමිනී මාර්ගයේ හික්මන තැනත්තා තේරුම් ගන්නවා. ඒ හැම විදිහෙම චින්තනයන් අපට උචිත නෑ. ඒකෙන් යහපතක් වෙන්නේ හොඳක් වෙන්නේ නැහැ. ඒ හැමදේම දැන ගැනීම තුල යහපතක් වෙන්නේ හැමදේම දැනගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ අර යම් ආකාරයකට කල්පනා කරනකොට භාෂණය කරනකොට කතා බහ කරනකොට තොරතුරු දැනගන්නකොට අපේ කෙලෙස් වැඩෙනවද ආශ්‍රව ධර්ම වැඩෙනවද ඒ විදිහින් කතා බහ කිරීම ඒ බඳු කරුණු දැන ගැනීම අපට ප්‍රයෝජනවත් වෙන්නේ ඒ නිසා තමයි දැන් අර නොකල යුතු දෙතිස් කතා පිළිබඳව දැක්වේ. එතකොට රාජ කතා, චෝර කතා ආදී වශයෙන් ඒවා ඉතින් අපිට නිදහස තියෙනවා අපිට දැනගන්න ඕනකම තියෙනවා අපට ඕන දෙයක් අපි දැනගන්නවා අපට ඕන දෙයක් අපි හිතනවා අපට ඕන දෙයක් අපි කතා කරනවා එහෙම එකක් නෙමෙයි. එතකොට එතන තියෙන්නේ අර ආත්ම වශයෙන් දැඩිව අරගෙන ඒ ආත්මය හුවා දක්වමින් සමාජය තුල ක්‍රියාත්මක වෙන්නට දරන ප්‍රයත්නයක්. දැන් මේ මේ සංකල්පනා ඇවිත් තියෙන්නේ බටහිර ලෝකේ ඉන්නේ. ඒ මානව නිදහස මානව හිමිකම් ඒ විදිහේ කතන්දර එන්නේ බටහිර ලෝකෙන්. එතකොට අපේ බුදුදහමත් එක්කලා තියෙන්නේ මානව හිමිකම් මානව නිදහස කතන්දරයක් නෙමෙයි සමස්ත සත්ව වර්ගයාගේ යහපත් පැවැත්ම. එතකොට මේ සියලු දෙනාගේ සුරක්ෂිත බව එතකොට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලුම සත්වෝ සුවපත් වූ කායික මානසික තත්වයෙන් පවතින. එතකොට ඒ නිසා ආයේ මගේ හිමිකම් දිනා ගන්නට කියලා එකක් නෙමෙයි Tamanටත් අනුන්ටත් යහපතක් වෙන හැටියටයි කල්පනා කරන්නේ. Tamanටත් අනුන්ටත් යහපතක් වෙන විදිහටයි sannivedanaya පාවිච්චි කරන්නේ. Tamanටත් අනුන්ටත් යහපතක් වෙන විදිහටයි තොරතුරු කළමනාකරණය කරන්නේ. ඒ නිසා දැන් අපි හිතමු පොඩි දරුවෙකුට අපි හැම දෙයක්ම කියන්නේ නැහැ. ඒ පොඩි දරුවාට කිව යුතු දේ විතරක් තෝරලා බේරලා කියනවා. එයි ඒ පොඩි දරුවාගේ චින්තනයේ ස්වභාවයත් එක්කලා හිතන පතන ස්වરૂපයත් එක්කලා ඒ ඉන්න වයස් මට්ටමත් එක්කලා හැමදේම ඒ දරුවාට කිව්වොත් ඒව ඔස්සේ හිතන්න ගිහිල්ලා කල්පනා කරන්න ගිහිල්ලා බරපතල අර්බුදයක පැටලෙන්නට පුළුවන්. ඒ නිසා පොඩි දරුවාට අපි කිව යුත්තේ හැමදේම නෙමෙයි. පොඩි දරුවා හිතන්න පොළඹවන්නට ඕන යහපත් විදිහට. වැරදි විදිහට හිතන්න පෙළඹුණොත් ඒ දරුවට අනර්ථයක් සිද්ධ එතකොට අන්න ඒ විදිහට අපේ මේ චින්තන නිදහස, භාෂණ නිදහස, තොරතුරු දැනගැනීමේ අයිතිය මේ කියන කතන්දර එන්නේ අර දැඩි ආත්ම දෘෂ්ටියත් එක්කලා, මමායනයත් එක්කලා අර සංයමය, ශික්ෂණය, দমনය විමුක්තිය ආත්මාර්ථ පරාර්ථ කියන මේ උභයාර්ථය කියන මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවක් තුල නෙමෙයි. එතන තියෙන දැඩි අර මමායනයත් එක්කලා අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයක් තමයි එතන තියෙන්නේ. ඉතින් එහෙම නෙමෙයි බුදුදහම තුල හැම විටම ඒ සිටීමක් අපි කලමනාකරණය කරගන්නවා. අපි හිතන්න ඕන කොහොමද Tamanටත් අනුන්ටත් හානියක් නොවන හැටියට. ලෝකේ බොහෝ දේවල් තියෙන්න පුළුවන්. ඒ හැම දෙයක් ගැනම හිතන්න ඕන කියලා එහෙම නියමයක් නැහැ. එතකොට ඒ හැම දෙයක් ගැනම සිතීම මගේ නිදහසයි කියලා එහෙම එකක් නැහැ. Tamanට නිදහසේ හිතන්න ගියාට දැන් අපි දකිනවා ඔය මානසික රෝගීන් ඉන්න රෝහල් වලට ගියන් පස්සේ බොහෝම දක්ෂතා ඇති දැනුගත් අය මානසික රෝගීන් තත්වයටපත් වෙලා ඉන්නවා ප්‍රතිකාර ගන්නවා කුමක් නිසාද? ඒගොල්ලන්ගේ චින්තනයේ පදනමක් නැහැ. ඒගොල්ලන්ගේ චින්තනයේට සංයමයක් නැහැ. ඒගොල්ලන්ගේ චින්තනයේට පැහැදිලි ඉලක්කයක් නැහැ. අර යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය දැනගෙන නෙමෙයි ඒගොල්ලෝ හිතාගෙන ගිහින් හිතෙන හිතෙන එක. හැංගෙන හැංගෙන දේ. තමන්ගේ රුචි අරුචිකම්ම. ඒ ਵਿਚාරයක් නැතුව ඕන ඕන විදිහට හිතාගෙන. ඉතින් එහෙම හිතාගෙන ගියොත් ඒ ඒ පුද්ගලයා ප්‍රකෘති මිනිස්සෙක් හැටියට රැඳෙන්නේ නැහැ. එතකොට ඒ තැනත්තා මානසික වශයෙන් ව්‍යාකූල අර්බුදයටපත් වුණු අර යායුතු මූලික රූලෙන් පිටපැනපු කෙනෙක් හැටියට. දැන් ඉංග්‍රීසියෙන් ඒ අය හඳුන්වන්නේ එහෙම නැත්නම් ඉබඳු රෝගයන් හඳුන්වන්නේ mental disorders. එතකොට mental disorders කියලා කිව්වහම ඒ මානසික වශයෙන් තියෙන්න ඕන ඕඩර් එක. එහෙම නැත්නම් යන්න ඕන ක්‍රමය. ඒ ක්‍රමයෙන් පිටට ගිහිල්ලා. එතකොට ඒ ක්‍රමය මොකක්ද එතකොට? ඒ ක්‍රමය තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ විදිහේ ක්‍රමයක් තුළ. දැන් බටහිර ලෝකයේ ඒ mental disorders කියලා ඒ මේ රූලෙන් පිටපැන්නහම මේක රෝගී තත්වයක් කියලා හඳුනාගත්තට ඇත්තට මේ තැනත්තා යා යුතු නිවැරදි ක්‍රමය මොකක්ද? නිවැරදිව සිටිය යුතු ක්‍රමය මොකක්ද? එහෙම පැහැදිලි ශික්ෂණයක් දෙන බවක් පේන්නේ දැන් අධ්‍යාපනය ගත්තා වුණත් අදටත් ඒ අධ්‍යාපනය පිළිබඳව අධ්‍යාපනය මෙහෙවන්න ඕන කවර දිශාවකටද ඒ දැනුම කුසලතා මෙහෙවන්න ඕන කවර ඉලක්කයකටද ඇත්තටම පුද්ගලයාට ලබා දිය යුත්තේ දැනුමද එහෙම නැත්නම් අර සංයමයේද මේ දෙකෙන් කොයිකද වඩා වැදගත් වෙන්නේ එතකොට එහෙම තවමත් ඒගොල්ලන් තුල එහෙම සම්මුතියක් හෝ එහෙම වැඩපිළිවෙලක් හෝ එහෙම තියෙන බවක් පේන්නේ නැහැ. අදටත් ඒවා පිළිබඳව වාද විවාද පවතිනවා. දැන් බුදුදහම තුල විද්‍යා සහ චරණ විද්‍යාව කුමක් සඳහාද මේ චරණය සකස් කර ගැනීමට අපේ හැසිරීම નિවරදි කරගන්න තමන්ටත් අනුන්ටත් අනර්ථයක් නොවි මෙලොව පරලොවට හානියක් නොවි අකුසල් රැස් නැතිව කුසල් වැඩෙන හැටියට කෙලස් දුරු හැටියට අන්න ඒ වගේ පැහැදිලි ගමන් මගක් පෙන්නනවා ඒ කවුරුන්ද ආර්යයන් වහන්සේලා. එතකොට ආර්යයන් වහන්සේලා විසින් තමයි මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ අපේ චිත්තනය හැසිරවිය යුතු රටාව අපි මේ ලෝකේ තියෙන හැම එකක් ගැනම පටලවාගෙන අපිට ඕන ඕන විදිහට හිතන්න ගිහිල්ලා අපිට චින්තන නිදහස තියනවා කියලා එහෙම ගිහිල්ලා ඒක කරන්න බෑ. දැන් මොකක්ද වෙන ඔය කාලාම සූත්‍රය ගැන එහෙම කතා කරනකොට චින්තන නිදහස කියලා අර කවුරුවක් කියන ඒවා පිළිගන්නේ නැතුව අන්තිමට නිකන් හිතුවක්කාර ක්‍රමයකට යන්න උත්සාහ කරනවා. ඒ මොකද ඒ කාලාම සූත්‍රයේ තියෙන දේවලුත් වරද්දගෙන තමයි හඳුනාගන්නේ. දැන් කාලාම සූත්‍රය කියන්නේ කරුණු 10ක් කියනවා පරම්පරාවෙන් ආවා කියලා එතකොට පොතේ තිබුණයි කියලා ගුරුවරයා කිව්වයි කියලා වැඩි දෙනෙක් පිළිගත්තයි කියලා තමන්ගේ රුචිකත්වයට ගැලපුණයි කියලා තරකයට ගැලපුණයි කියලා එහෙම පිළිගන්නට එපා එහෙනම් කොහොමද දේවල් පිළිගන්න ඕන? අර එකක්වත් පිළිගන්නේ නැතුව තමන් හිතුවක්කාරකමින් දේවල් තීරණය කරනවා කියලා තැන නෙමෙයි. අද ගොඩාක් දෙනා කාලාම සූත්‍රයේ අන්තිමට ගිහිල්ලා නවතින්නේ අර එකක්වත් පිළිගන්න එපා. තමන් හිතලා කල්පනා කරලා පිළිගන්න. ඉතින් ඒතකොට තමන් හිතලා කල්පනා කරනවා කියන්නේ ඉතින් එහෙමනම් ඉතින් තමන්ට ඒ සියල්ලක් පිළිබඳව සිතීමේ කල්පනා කිරීමේ දක්ෂතාවය තියෙනවා නම් තමන්ට ආය 아무තු චින්තනයක් කල්පනයක් ඕනේ නැහැ. එහෙනම් තමන් පරිපූර්ණ වෙච්ච කෙනෙක් වෙන්න එපා. එතකොට දැන් මේ නිවැරදි දේ තෝරා ගන්නනේ තමන් මේ උත්සාහ කරන්නේ. එතකොට දැන් තමන් මොකක් මත පිහිටලාද කල්පනා කරන්නේ? ගුරුවරයා කියන එකත් ඒක මත දේවල් තීරණය කරන්න එපා එතකොට පොතේ ආපු විදිහටත් තීරණය කරන්න එපා වැඩි දෙනෙක් පිළිගන්නවා කියලා තීරණය කරන්න එපා එතකොට තර්කයට ගැලපෙනවා කියලා රුචිකත්වයට ගැලපෙනවා කියලා එතකොට මගේ අදහස් වලට ගැලපෙනවා කියලා මේ මේ මොකකටවත් ඒ එකකින්වත් ඒක මැනලා තීරණය කරන්න එපා නම් මොකක්ද එතකොට තීරණය කළ යුතු නිම්ම? ඒ නිම්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ඒ සූත්‍රයේදී දේශනා කරනවා. මේ කුසලයයි මේ අකුසලයයි කියලා තීරණය කරනවා නම් ඒ බුදුහාමුදුරුවෝ දෙසූ නිසා නෙමෙයි පොතේ තියෙන නිසා නෙමෙයි අනිත්‍යය කියන නිසා නෙමෙයි. මගේ රුචිකත්වයට අරුචියට අනුව නෙමෙයි තර්කයට වාදයට අනුව නෙමෙයි. ඒ කුසලය අකුසලය තීරණය කරන්නේ ඊට ආවේනික වූ ගති ලක්ෂණ වලට. මේ මේ ධර්මතාවයන් හඳුනා ගන්නට ඊට අනන්‍ය වූ අනන්‍යතාවයන් පවතිනවා. අනන්‍ය ලක්ෂණ පවතිනවා. අපි දැන් ප්‍රඥාව ගැන කතා කරනකොට විශේෂයෙන් කතා කළා. පොදු ලක්ෂණ පවතිනවා අනන්‍ය ලක්ෂණ පවතින. මේ අනන්‍ය ලක්ෂණ වලින් තමයි අනන්‍යතාවය හඳුනාගන්නේ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් දැන් සත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද කියලා තීරණය කරනකොට මගේ ගුරුවරයා කිව්වා මෙයා අසත්පුරුෂයෙක් කියලා. ඒ නිසා අසත්පුරුෂයෙක් වැඩි දෙනෙක් කියනවා මේ මිනිස්සයා අසත්පුරුෂයෙක් කියලා. එතකොට මේ පොතේ ලියලා තියෙනවා මේ මිනිස්සයා අසත්පුරුෂයෙක් කියලා. මටත් හිතෙනවා මේ මිනිස්සයා අසත්පුරුෂයෙක් කියලා. එහෙම අසත්පුරුෂකම තීරණය කරන්න බෑ. අසත්පුරුෂයෙක් හඳුනා ගන්නා ගති ලක්ෂණ තියෙනවා. අසත්පුරුෂයෙකුට ආවේනික වූ ලක්ෂණ තියෙනවා. අන්නේ ලක්ෂණ ගැන අපි ඉගෙන ගන්න ඕන. කොහෙන්ද මේවා ඉගෙන ගන්න? ආරයන් වහන්සේලාගේ මේ ධම ඇසුරේ. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේවා පිළිබඳව දීර්ඝ කාලයක් අධ්‍යයනය කරලා ඒවා ගොනු කරලා තියෙනවා. මේ ලක්ෂණ වලින් අපට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මූලික වශයෙන් අපි මේ පිළිබඳව සද්ධාාවක් ඇති කරගන්නවා. හැබැයි සද්ධාව ඇති කරගත්තට බුදුහාමුදුරුවෝ කියපු එක ඔස්සේම ගිහිල්ලා ඒකම පිළි අරගෙන අපට ධම දකින්න බෑ. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ දෙසූ දේ අධ්‍යයනය කරලා ඊළඟට අපි අර ගති ලක්ෂණ මේ පුද්ගලයන් තුල හඳුනා ගන්නට උත්සාහ කරන්නට ඕන අපේ සිහිය නුවණ අවදි කරලා එතකොට තථාගතයන් වහන්සේ අපට මාර්ගෝපදේශ සපයලා තියෙනවා, ගති ලක්ෂණ පෙන්වා දීලා තියෙනවා. ඒතර උන්වහන්සේ කිව්ව නිසා ඒක හරි කියලා ගන්නව නෙමෙයි. උන්වහන්සේගේ දේශනා පිළිබඳව ශ්‍රද්ධාව පිහිටුවාගෙන ඊට පස්සේ අපි පරිශ්‍රණෙහි යෙදෙන්න ඕන, අපි විමර්ශනය කරන්න ඕන, අපි අධ්‍යයනය කරන්න ඕන කොහොමද අර සාධක අනුව ඒ ගති ලක්ෂණ කවුරුන් තුලද විද්‍යමාන වෙන්නේ? ඒවා හඳුනගන්නේ කොහොමද? එතකොට අන්න ඒ විදිහට අපි ඒවා පිළිබඳව අධ්‍යයනය කරගෙන යනකොට තමයි අපිට මේ ගති ලක්ෂණ හොඳට පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට අන්න ඒ ගති ලක්ෂණ වලින් තමයි මේ තනත්තා අසත්පුරුෂය, මේ තනත්තා සත්පුරුෂය කියලා තීරණය කරන්නේ. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා ඒ මාත්‍රයකින් නෙමෙයි. පොතේ මෙහෙම තියෙනවා කියලා ඒක මත පිහිටලා නෙමෙයි. වැඩි දෙනෙක් එහෙම කියනවා කියලා ඒක මත පිහිටලා නෙමෙයි ඊට අදාළ ගති ලක්ෂණ. ඒතර මේ කුසලයයි මේ අකුසලයයි කියලා හඳුනා ගන්නවා නම් ඒකට අදාළ ගති ලක්ෂණ මොනවද? කුසලයේ ලක්ෂණ මොනවද? අකුසලයේ ලක්ෂණ මොනවද? කුසලයේ කුසල මූලය මොකද්ද? අකුසලයේ අකුසල මූලය මොකක්ද? එහෙමයි සම්මා දිට්ඨිය පහළ වෙන්නේ. එහෙම නැතුව අර කවුරුත් කියන ඒවා සියල්ල බැහැර කරලා Tamanට ඕන විදිහට දේවල් තීරණය කිරීම තුළ තියෙන තනිකරම හිතුවක්කාරකම. එතකොට දැන් මේ බටහිර චින්තනයත් එක්කලා ගොඩක් වෙලාවට මේ මනුස්ස සමාජයට විශේෂයෙන් මේ වර්තමාන පරපුරට ඇබ්බැහි වෙමින් පවතින අන්නේ හිතුවක්කාර චින්තනය. ඒ කියන්නේ ඒවා තුල මොකුත්ම සංයමයක් ඕන නැහැ සංස්කෘතියක් ඕන නැහැ ජාතික අනන්‍යතාවයක් ඕන නැහැ දහමක් ඕන නැහැ ආගමක් කියලා එකක් ඕන නැහැ ඒ මොකුත් ඕනේ ඒ එක්තරා निराගමික සංකල්පයක් එක්කලා Tamanට හිතෙන විදිහට Tamanට ඕන විදිහ ඒක තමයි නිදහස කියන්නේ ඉතින් එහෙම වුණොත් අර මානසික රෝගීන් ඉන්න රෝහල් වල රෝගී සංඛ්‍යාව වැඩි වෙන එක මානසික රෝහල් පිරෙන එක තමයි අන්තිම ප්‍රතිඵලය වෙන්නේ. ඉතින් එහෙම වෙන්නේ ඇයි? අර ආර්යයන් වහන්සේලා හමු වෙලා නැහැ. ආර්යයන් වහන්සේලා ඇසුරු කරලා නැහැ. අඩුතරමින් හමු වෙලා ඇසුරු කරලා නැත්නම් උන්වහන්සේලාගේ දර්ශනය ගැන අහලා නැහැ. ඒවා පිළිබඳව ඉගෙනගෙන නැහැ. ඒක පිළිබඳව විචක්ෂණ වෙලා නැහැ. ඒ ආර්ය දර්ශනය ආර්ය ධර්මයේ පිළිබඳව පුහුණුවක් ලබලා නැහැ. එතකොට හිතන්න ඕන දේ නොහිතන්න ඕන දේ මොනවද කියලා තෝර බේරගෙන නැහැ. ඇයි ඒව හිතන්න ඕන ඇයි ඒව නොහිතන්න ඕන. බුදුරජාන් වහන්සේ පැහැදිලිව දැන් මේ සූත්‍රය දේශනා කරනවා. නොමෙනෙහි මෙනෙහි කළ යුතු නොමෙනෙහි කළ යුතු දේ තෝර ගන්න කොහොමද තෝරගන්නේ? ඇයි දේව නොමෙනෙහි කළ යුතු දේවල්? ඒවා මෙනෙහි කරන ඒ නොමෙනෙහි කළ යුතුයි කියලා කියන්නේ ඇයිද? ඒවා මෙනෙහි කරනකොට මේ ආශ්‍රව ධර්ම වැඩෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව වැඩෙනවා. එතකොට වැඩෙනවා නම් ඒකෙන් හානියක් වෙන්නේ. එහෙමනම් ඒ චින්තන නිදහස කියලා අපට ඕන දේ අපි හිතනවායි කියලා හිතාගෙන ගිහිලා අන්තිමට නවතින්නේ කොහෙද? එතකොට ඇයිද මෙන්න මේවා මෙනෙහි කළ යුතු දේවල් කියලා ඇයිද කියාදේ? ඒ ඒවා මෙනෙහි කරනකොට තමයි අපේ අර සංයමයේ দমনය ඇති වෙන්නේ. ආත්මාර්ථේ පරාර්ථේ පැහැදිලි වෙන්නේ. අර මනස ව්‍යාකූල වෙන තත්ත්වෙන් අපි නිදහස් වෙන්නේ. අන්න ඒ නිසයි මේවා මෙනෙහි කළ යුතු දේ කියලා. එහෙම නැත්නම් බුදුහාමුදුරෝ දේශනා කරන නිසා නෙමෙයි. දැන් එක් අවස්ථාවකදී සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා සාරිපුත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වඩපු තැනැත්තාට ඒකාන්තයෙන් විමුක්ති මාර්ගයට යොමු වෙන්නට පුළුවන් ඒ තුල ඉදිරියට යන්න පුළුවන් කියන මේ කාරණය ඔබ පිළිගන්නවා එතකොට බුදුරජාණන් සරියුත්ථම දේශනා කරනවා ස්වාමීනි මම ඒ කාරණය පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ සද්ධා මාත්‍රයෙන් නෙමෙයි. ධර්මයේ පිළිබඳ සද්ධා මාත්‍රයෙන් නෙමෙයි. මම ඒක පිළිගන්නේ මේ තථාගතයන් වහන්සේ දේශනා කරන මේ කාරණය මම දිගු කලක් ප්‍රගුණ කරලා තියෙනවා. අත්දැකීමෙන් මම දන්නවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ප්‍රගුණ කළාම ඒකේ යහපතක් වෙනවා කියලා. ඒකේ විමුක්ති මාර්ගයට යොමු වෙනවා කියලා. ඒකෙන් කවදා හරි ඵල ලබනවයි කියලා. ඒක ඒක අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරලා තියෙන නිසායි මම තථාගතයන් වහන්සේගේ ප්‍රකාශනය ඒ විදිහට පිළිගන්නේ. එහෙම නැතුව කිසිම ਵਿਚාරයක් නැතුව පදනමක් නැතුව බුදුහාමුදුරුවෝ දෙසූ නිසා කියලා ශාස්ත්‍රූ ගෞරවය මත නෙමෙයි. ධර්ම ගෞරවය මත පමණක් නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපට සද්ධාාවක් තියෙන්න ඕන මේ නොදන්නා දේ උන්වහන්සේ විසින් දැනගෙන අපට දේශනා කරනවා පැහැදිලි කරනවා කියන බව වටහා ගන්න. එතකොට ඒක වටහාගෙන ඒ මත පමණක් සද්ධා මාත්‍රයෙන් පමණක් අපිට ධර්ම අවබෝධ කරන්න බෑ. එතනට ප්‍රඥාව එකතු කරන්න ප්‍රඥාව එකතු කරනකොට අපේ සති සම්පජාඤ්ඤය තමයි වැදගත් වෙන්නේ. එතකොට මේ සති සම්පජඤ්ඤය අවදි කරන්නේ කොහොමද? පුහුණු කරන්නේ කොහොමද? අන්න අර විදිහේ අර ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථය සිද්ධ වෙන යම්කිසි පැහැදිලි පදනමක් අපට දේශනා කරනවා ධර්මයේ තුලින්. එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලාගේ දර්ශනය තුල, ආර්ය ධර්මයේ තුල, ආර්ය ප්‍රතිපදාව තුල අපට පෙන්නනවා මෙන්න මේ විදිහටයි Taman තුලේ සංයමයේ দমনය ඇති කරගත යුත්තේ. එහෙම නැත්නම් නිදහස කියලා ඕන කෙනෙකුට ඕන විදිහට හිතන හැටියට හිතන්න පුළුවන්. ඕන කෙනෙකුට කැමති විදිහට කතා කරන්න පුළුවන්. කැමති විදිහට අපට තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවා කියලා ලෝකේ තියෙන ඕනම කහල ගොඩක් දැනගන්නට පුළුවන්. ඒ වගේම sannivedana නිදහස තියෙන්නට ඕන කියලා ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. එතකොට එහෙම කියන්න ගියාම අන්තිමට Tamanටත් ලෝකෙටත් වෙන්නේ මොකද්ද? ඒක ගැන නිනව් නැහැ. එතකොට අද මේ මේ සමස්ත ලෝකයට සිදුවෙමින් පවතින මෙන්න මේ වගේ මහ පටලැවිල්ල. ඒතර ඒ පටලවිල්ල තියෙන්නේ මෙන්න මේ කියන මේ ආර්ය ධර්මයේ පිළිබඳව නොදන්නා බව පුහුණු නැතිකම නිසා ඒ අය සිතිය යුතු දෙ නෙමෙයි නොසිතිය යුතු දෙ හිතනවා. ඇසිය යුතු දෙ නෙමෙයි නොඇසිය යුතු දෙ අහනවා. කිව යුතු දෙ නෙමෙයි නොකිව යුතු දෙ කියනවා. ඇයි ඒක තමයි අපේ නිදහස. අර සක්කාය දිට්ඨිය තහවුරු කරගෙන මමත්වයෙන් අරගෙන ඒ මට ඕන විදිහට දේවල් වෙන්නට ඕන කියන මේ ආකල්පයත් එක්කලා ඒ නිසා මේ මේ මේ බුදුරජාණන් වහන්සේ මේ මතු කරන කාරණය ඊ타ත්ම විශේෂ කාරණයක් අපි හැම දිනාගෙම ජීවිතවල යම්කිසි සංයමයක් দমনයක් ඇති කරගන්න අපි සිතන්න ඕන කොහොමද කතා කරන්න ඕන කොහොමද කල්පනා කරන්න ඕන කොහොමද එතකොට ඒ බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ සිතීම කල්පනා කිරීම කියන එකට තහනම් කරලා නැහැ ඒවට නීති පනවලා නැහැ. හැබැයි පෙන්වා දෙනවා මේ මේ නොසිතිය යුතු විදිහෙන් හිතුවොත් මෙන්න මේ අනර්ථයයි වෙන්නේ. මේ සිතිය යුතු ක්‍රමයට හිතුවොත් මෙන්න මේ අර්ථයයි වෙන්නේ. එතකොට දැන් මේ මේ කොටසෙන් බුදුරජාණන් වහන්සේ නොසිතිය යුතු දේ හිතන්න ගියාම ඒතනත්තට වෙන අනර්ථය තමයි මේ පෙන්වන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයා කොහොමද සංයමයෙන් দমনයෙන් සිටිය යුතු දේ හිතලා යහපතට පැමිණෙන්නේ කියලා ඊළඟට පැහැදිලි කරනවා. ඒක තමයි මේ ඊළඟ කොටසෙන් ආරම්භ කරන්නේ මහණෙනි ආර්යයන් දක්නා වූ ආර්යයන් ඇසුරු කරන්නා වූ ආර්ය ධර්මය අහන සත්පුරුෂය දකින සත්පුරුෂය ඇසුරු කරන ඒ සත්පුරුෂයන්ගේ ධර්මය අහන තැනැත්තා ඒ ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ තමනුත් හික්මෙනවා. හික්මිලා එතනත්තා තේරුම් ගන්නවා මෙන්න මේවා හිතන්න ඕන දේවල් මේවා නොහිතන්න ඕන දේවල් ඇයිද මේවා හිතන්න හොඳ නැත්තේ ඒවා හිතනකොට කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව වැඩෙනවා එහෙමනම් ඒකෙන් හානියක් වෙන්නේ එතකොට අර පුද්ගල නිදහස කියලා හිතුවට තමන්ගේ නිදහස තමන් විසින්ම නැති කරගන්න දැන් සමාජයෙන් Tamanට පුද්ගල නිදහස තියෙන්න ඕන කිව්වට මේ කාමාශ්‍රවය යම් කෙනෙක් තුල වර්ධනය වෙනවද භවආශ්‍රවය වර්ධනය වෙනවද ditthිආශ්‍රවය වර්ධනය වෙනවද අවිජ්ජාශ්‍රවය වර්ධනය වෙනවද ඇත්තට මේ එතනත්තා Tamanගේ නිදහස නැති කරගන්න නැති කරගෙන අර දෘෂ්ටි ජාලෙහි පැටලෙනවා එතකොට ඔහු නිදහස් කෙනෙක් නෙමෙයි අර දෘෂ්ටිවල හිර වුණු කෙනෙක් ඉතින් ඒකේ එතනත්තට තේරෙන්නේ නැහැ ඇයි තේරෙන්නේ නැත්තේ අර මෙනෙහි කළ යුතු නොමෙනෙහි කළ යුතු දේවල් පිළිබඳ ਵਿਚාරයක් නැහැ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය ගැන ਵਿਚාරයක් නැහැ. හැබැයි ඒ ගැන ਵਿਚාරයක් ඇති මෙනෙහි කළ යුතු නොමෙනෙහි කළ යුතු දේ දන්න ආර්ය ධර්මයේ හික්මෙන යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය පිළිබඳව ප්‍රගුණ කරන තැනැත්තා මෙන්න මේ විදිහටයි කල්පනා කරන්නේ. කොහොමද ඒ තැනැත්තා ඒ තැනැත්තා ඒ මෙනෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැතිව ඔහු මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට උපන්නා වූ කාමාශ්‍රව ප්‍රහීන වේ. නූපන්නා වූ කාමාශ්‍රව නූපදී පවතිනවා. ඊළඟට නූපන්නා වූ භවආශ්‍රවය නූපදිනවා. උපන්නා වූ භවආශ්‍රවය ප්‍රහීන වෙනවා. නූපන්නා වූ අවිද්‍යාශ්‍රව නූපදී පවතිනවා. උපන්නා වූ අවිද්‍යාශ්‍රව ප්‍රහීන වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන ඔහුට මෙනෙහි නොකල යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කල යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපන් ආශ්‍රවයොත් නූපදිත් උපන් ආශ්‍රවයොත් ප්‍රහීන වේ. එතකොට නූපන්නා වූ ආශ්‍රව නූපදින தත්ත්වයටපත් වෙනවා. ඇයි? ඔහු ඔහු සංයමයෙන් හිතන නිසා. නිවැරදි විදිහට හිතන නිසා. එතකොට උපන්නා වූ යම් ආශ්‍රවයක් තියෙනවා නම් ඒවත් ප්‍රහීන එතකොට ඒත් නැත්තා මේ දුකයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදයයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ නිරෝධී ගාමිනී පටිපදායි නුවණින් මෙනෙහි කරයි. මෙසේ නුවණින් මෙනෙහි කරන ඔහුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන තුම් සංයෝජනය ප්‍රහීන වේ. මහණෙනි මොහු දර්ශනයෙන් ප්‍රහීන කළ යුතු ආශ්‍රවයයි කියනු ලැබේ. එතකොට මේ විදිහට Taman කල්පනා කරන්න ඕන කොහොමද මෙනෙහි කරන්න ඕන කොහොමද හිතන්න ඕන කොහොමද කියලා ආර්ය දර්ශනයට අනුව තේරුම් අරගෙන ඒක පුහුණු කරන ඉබඳු සංයමයක් দমনයක් ඇති කරගන්න තැනත්තාට ආශ්‍රවයටපත් වෙලා මනස ආශ්‍රවයන්ගෙන් විනිර්මුක්ත වූ සැහැල්ලු පිරිසිදු තැනකට එනවා ඒ පිරිසුදු තැනකට එනකොට ඔහුට තමයි හැබැයි චින්තන නිදහස ඔහුට තමයි හැබෑම භාෂණ නිදහස තොරතුරු අධ්‍යයනය කිරීමේ නිදහස කියන මේ හැබෑ නිදහස ඔහු තුල අවදි වෙනවා. එයිද අර සමාජයෙන් නෙමෙයි ඔහු බන්ධනය වෙන්නේ Taman ගේම ආශ්‍රව ධර්මයන්. ඒ ආශ්‍රව ධර්මයන් තුළ තමයි ආකෘතිගත වෙන්නේ. ඒතර තමන් තුළ ගොඩනැගෙන ආශ්‍රව ධර්මයන්ගේ ආකෘතියෙන් නිදහස් වුනහම සැබවින්ම ඔහුට ලෝකය පිළිබඳව නිදහස්ව නිවැරදිව සිතන්නට පුළුවන් ගතියක් ඇති එතකොට ඔහුට වැටහෙන්නට ගන්නවා මේ ලෝක ස්වභාවයන්, ලෝක ධර්මතාවයන් ඒ ලෝක ධර්මතාවයන්ගේ යථා ස්වභාවය එතනත්තට පැහැදිලිව පෙනෙන්න ගන්නවා දැනෙන්න ගන්න. එතකොට ඔහු දකිනවා මෙය දුකයි ඒ කියන්නේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැවත නැවත පවත්වන මේ පංචස්කන්ධය මෙතන සත්පුද්ගල ආත්ම වශයෙන් ගත යුතු කිසිවක් නැහැ. මෙතන තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් නාම රූප වශයෙන් අන්‍යෝන්‍යව පවතින ධර්ම සමූහයක්. මේවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා ඒවා සංස්ෘතයි. ඒ කියන්නේ ගොඩනගන ලද, සංස්කරණය කරන ලද, උපද්දවන ලද, ජනිත කරන ලද දේවල්. ඒතකොට ජනිත කරන්නේ කවුරුන් විසින්ද? දෙවියන් විසින්වත්, බ්‍රහ්මයෙක් විසින්වත්, වෙනත් කෙනෙක් විසින්වත් නෙමෙයි මේවා ජනිත කරන්නේ අදාළ හේතු ප්‍රත්‍යයෙන්. ඒතකොට හේතු ප්‍රත්‍යයෙන් ජනිත වෙන ධර්මයන් වහා බිඳී යනවා. එතකොට ඒ බිඳී යනකොට නැවත ජනිත කරන්නට වෙනවා. එතකොට නැවත නැවත ජනිත කරමින් නැවත නැවත බිඳී යනකොට ඒ ඉපදීම් බිඳීම් දෙකෙන් හැමතිස්සෙම මේ සංස්කාර ධර්ම පෙළෙනවා. එහෙමනම් මෙතන සාරවත් වශයෙන් ආස්වාදනය කරන්නට විඳින්නට වැළඳ ගන්නට පවත්වන්නට වැදගත් වූ කිසිවක් නැහැ කියන මෙන්න මේ નિસරු බව හරියට දැකීම තමයි මේ දුකයි කියලා පිරිසිඳ දකින. එතකොට අපි නිතරම පැහැදිලි කරලා දෙනවා මේ දුක කියලා කියන්නේ වේදනාව අනුව අමාරුයි කැක්කුමයි පීඩාවයි කියලා හඳුනා ගන්න එක නෙවෙයි. ඒ කියන්නේ වේදනාවෙන් දුක මනින්නට ගියාම වේදනාවෙන් දුක හඳුනන්නට ගියාම අපිට ඇති වෙන ලොකුම පැටලවිල්ල තමයි වේදනාවේ ආකාර තුනක් තියෙනවා. දුක්ඛ වේදනා, සුඛ වේදනා සහ උපේක්ඛා වේදනා. ඒතකොට වේදනාවෙන් දුක හඳුනන්න ගිය ගමන් දුක්ඛ වේදනාව දුක හැටියට හඳුනා ගත්තට සුඛ වේදනාවේදී අපි ඒක සුඛය හැටියටයි හඳුනාගන්නේ. ඇයි මිනුම් දන්න වේදනාව? එතකොට එක් සංස්කාර කොටසක් දුකයි කියලා බැහැර කරනවා. තවත් සංස්කාර කොටසක් සැපයි කියලා ග්‍රහණය කරනවා. එතකොට ඒතනත්තා එක්ද එක් කොටසක් ප්‍රතික්ෂේප කරමින් තව කොටසක් වැළඳ ගන්නා මේ උභයාන්තය අසුරු කරනවා. ද්වය නිශ්චිත ගතිය. ඒ ද්වේනිශ්‍රිත ගතිය පවතින තාක්කල් එතනත්තා ලෝකෙන් විනිර්මුක්ත වෙන්නේ නැහැ. නිදහස් වෙන්නේ නැහැ. සංස්කාරයන්ගෙන් මිදෙන්නේ නැහැ. එයි ඒ සංස්කාරයන් කොටසක් සැපයි කියලා අල්ලගන්න. ඒතොර සැපයි කියලා අල්ලගන්න පටලවිල්ල සිද්ධ වුනේ ඇයි? අර වේදනාවෙන් තමයි මැනගත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ ආරයන් වහන්සේලා දේශනා කරන්නේ වේදනාවෙන් දුක මැනලා හරියන්නේ නැහැ. වේදනාවෙන් දුක හඳුනා ගන්නා ගතිය සත්ව ගතියයි. ඒක තිරිසන් සතාටත් පිහිටලා තියෙනවා. කායික පීඩාව තිරිසන් සතාටත් දැනෙනවා. ඒ නිසා තමයි තුවාලයක් වුණාම අතප්පයක් කැඩුනම ඌ කෙන්දිරි ගන්නනේ, හඬන්නේ, කඳුළු සලන්නේ. ඒකේ අමාරුව ඌට දැනෙනවා. එතකොට ඌට මානසික පීඩාවක් දැනුණාම ඒ කියන්නේ පැටියෙක් නැති වුණාම තමන් ගොදුරු කරගන්නට වෙනත් සතෙක් කෙනෙකුට කෑ ගහනවා හඬනවා බියපත් වෙනවා තැති ගන්නවා වෙවුලනවා ඒ කුමක් නිසාද ඒ ඒ සතාට මානසික පීඩාව දැනෙනවා එතකොට මේ කායික මානසික දුක්ඛ දෝමනස්යන්ගෙන් අපි දුක හඳුනා ගත්තාම දුක දැනගත්තා වෙනවා නම් අර තිරසන් සතා දුක දැනගත්තා වෙනවා. එතකොට තිරසනුන්ටත් සාධාරණ වූ සමස්ත සත්ව සමූහයට සාධාරණ වූ දුක්ඛ දර්ශනයෙන් අපිට නිවන් දකින්න බෑ. ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරයෙන් දුක දැක්කොත් විතරයි ඒ ආර්ය දර්ශනය ලබන්නට පුළුවන්. දැන් අපි මේ දකින්නට උත්සාහ කරන්නේ සත්ව දර්ශනයක් නෙමෙයි ආර්යයන් වහන්සේලා කොහොමද ලෝකය දැකගත්තේ ඒ නිසා තමයි මේ දුක දුකට හේතුව නිවන නිවනට මඟ කියන මේ காரணා නිකම්ම ඔහොම කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දුක්ඛ ආර්ය සත්‍යයි ඇයිද දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා දුක දකින විදිය එහෙම නැත්නම් මේ සතර සිව්පාවා දුක හඳුනා ගන්නා විදිය නෙමෙයි ඉතින් අද ගොඩක් දෙනාට පටල වෙන්නේ දුක්ඛ ආර්ය සත්‍ය දකින්නට නෙමෙයි වෑයම් කරන්නේ දුක දකින්න. ඒතර දුක දකිනකොට දුක හඳුනා ගන්නකොට අර අපට ආවේනික වෙච්ච පොදු සත්ව ගතිය තුල තමයි අපි දුක දැකගන්නේ. දුක හඳුනාගන්නේ. ඉතින් ඒ දුක හඳුනාගෙන නිවන් දකින්න බෑ. මොකද ආරයන් වහන්සේලා දැකපු ඒ ලෝකය, ඒ ලෝකේ යථාර්ථය දකින්න අපේ මනස එතනට අවදි කරන්න ඕනේ. මේ සාමාන්‍ය පොදු සත්ව ගතියෙන් අවදි කරන්න එතකොට පොදු සත්වගතිය තුලත් අපි ආපහු වැටිලා තියෙන්නේ කොතනටද අර කාලාම සූත්‍රයේ කිව්ව විදිහට Tamanගේ රුචි අරුචිකම් මත Tamanට කටුක විදිහට දැනෙනවා නම් ඒක දුකයි Tamanට සුව විදිහට දැනෙනවා නම් ඒක සැපයි එතකොට Tamanගේ රුචි අරුචිකම් මත තමයි දැන් මේ ලෝකයේ සැප දුක් තීරණය කරලා ආරයන් වහන්සේලා එහෙම මේ තීරණය කරන්නේ ලක්ෂණවලට අන්න එතනත් ඊටාම වැදගත් කාරණයක් තියෙනවා අර කාලාම සූත්‍රයත් එක්කලා ඒ ඒ න්‍යායමයි. කාලාම සූත්‍රයේ දේශනා කරනවානේ තමන්ගේ රුචි අරුචිකම් වලට අනුවවත් ඒක තීරණය කරන්න එපයි කියලා. ඒක ඒක නිවැරදි මිනුම් දන්නක් නෙමෙයි. එතකොට දැන් අපි කාලාම සූත්‍රය ගැන කතා කරනකොට මේක ඉහළින් මතු කරලා කතා කළාට අපි ලෝකයේ දේවල් හඳුනා ගන්නකොට වැඩි හරියක් හඳුනාගන්නේ තමන්ගේ රුචි අරුචිකම් වලින්. එතකොට දුක කියන එක රුචි අරුචිකම මත හඳුනා ගන්න ගියාම එක් එක්කෙනාගේ දුක එක එක විදිහයි. ඊළඟට Tamanටම උනත් දුක දැනෙන්නේ එක එක තැන එක එක විදිහ. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් පින්නතුනි අපි හිතමු දැන් උසක ඉඳලා අපි බිමට පනිනවා. දැන් පුංචි කාලේ ඉඳලා අපි පුරුදු වෙලා තියෙනවා ආස්වාදයක් හැටියට උඩ ඉඳලා පනින එක. එතකොට පොඩි දරුවොත් එක එක ඒවා නැගලා බිමට පනින්න දඟලනවා. එතකොට වැඩිහිටි වෙනකොටත් එහෙම යම් උසක ඉඳලා බිමට පනින එක ක්‍රීඩාවක් හැටියට ආස්වාදයක් හැටියට පුරුදු කරනවා. හැබැයි දැන් Taman නොදැනුවත්ව කවුරු හරි උඩක ඉඳලා බිමට තල්ලු කළොත් ඒත් වෙන්නේ උඩ ඉඳලා බිමට වැටෙන එක තමයි. නමුත් ඒක අපිට මහා තැති ගන්න බියජනක කාරණයක් වෙනවා. එතකොට තමන් නොදැනුවත්ව තමන් අකමැත්තෙන් තමන් බලාපොරොත්තු නොවන මොහොතක උඩ ඉඳලා බිමට පනින්නට සිද්ධ වුණොත් ඒක අපට දුකක්. හැබැයි තමන් කැමැත්තෙන් ක්‍රීඩාවක් හැටියට ආස්වාදයක් ලබන්නට රුචිකත්වයෙන් උඩ ඉඳලා බිමට පැනනොත් අපට ඒක සුරයක්. එකම සිද්ධිය. එකම සිද්ධිය අපි ඉන්න මානසික තත්ත්වයක් එක්කලා විටක දුකක් හැටියට හඳුනා ගන්නවා විටක සැපක් හැටියට හඳුනා ගන්නවා. ඊළඟට අපිට හුඟක් ආහාර රුචිකත්වයේ තියෙන වෙලාවට අපිට කෑම කන්න ලැබෙනවා නම් ඒක අපට සැපයක් හැටියට හඳුනනවා. ආහාර හොද්දටම අප්‍රිය වෙච්ච වමනේ ගිහිල්ලා ඇඟ දුර්වල වෙලා ආහාර අරුචිය උපරිමයටම මතු වුණාට පස්සේ අපිට කෑම කන්න කන්න කියලා කියනකොට අපිට ඒක මහ පීඩාවක්. ඒක මහ දුකක් හැටියට තමයි දැනෙන්නේ. එතකොට අර කන්න කියන අයත් එක්කත් අපිට සමහරලාට නොසතුටක් නොමනාපයක් ඇති වෙන්නේ තරහක් ඇති වෙන්නේ. ඇයි ඒක මහ කරදරයක් එතන. කන්න කියලා කිව්වට කන්න බෑ. ඇයි රුචිකත්වේ නැති නිසා. එතකොට දැන් රුචිකත්වේ තියෙනවා නම් ආහාර ගැනීම සැපයක්. රුචිකත්වේ නැත්නම් ආහාර ගැනීම දුකක්. එතකොට දැන් මේ දුක සැප තීරණය කරන්නේ කුමක් මතද අපේ රුචි අරුචිකම් මත. ඒ රුචි අරුචිකම තීරණය කරන්නේ වේදනාවත් එක්කලා. ඊළඟට අපි හිතමු ගා කුණුසුම අධික වෙලාවක සිසිල් සොලගක් ඇඟට වදිනවා නම් ඒක අපට සැපයක්. අධික සීතලෙන් ගැහි ගැහි ඉන්න වෙලාවක සිසිල් සුළඟක් આવොත් ඒක අපට දුකක්. එතකොට එකම සිසිල් සුළඟ අපි විටක සැපයක් හැටියට ගන්නවා විටක දුකක් හැටියට ගන්නවා. ඇයි අපි ඉන්න මානසික තත්ත්වයත් එක්ක. එතකොට අපි දරුවා කෙරෙහි ආදරෙන් සෙනෙහසෙන් ඉන්නකොට දරුවා ඇවිල්ලා ඇඟේ දැවටෙනවා නම් මූණ ඉඹිනවා නම් කරේ නගිනවා නම් ඒක ලොකු ආස්වාදයක්. හැබැයි බාධා නොකළ යුතුයි මට මම දැන් භාවනා කරන වෙලාව මම දැන් බණ අහන වෙලාව කියලා අපි වෙන් කරගත්තාම ඒ වෙලාවට දරුවා ඇවිල්ලා ඇඟේ පැටලෙනවා නම් මූණ ඉදිනවා නම් කරේ නගිනවා නම් එතකොට තරහ එනවා ඒ කුමක් නිසාද ඒ දරුවා කෙරෙහි තියෙන ආදරය සෙනෙහස මතු වුනහම දරුවා තමන්ගේ ඇඟේ තැවටීම ආස්වාදයක් වෙනවා දරුවාගෙන් බාධා නොවිය යුතුයි කියලා අපි ආකෘතියක් පනවා ගත්තාම දරුවාගේ ඒ විදිහට ඇඟේ තැවටීම අපට පීඩාවක් වෙනවා එතකොට මේ සුවය සහ දුක්ඛය, සෝමනස්සය සහ දෝමනස්සය තීරණය කළේ කුමක් මතද? Tamange රුචිකත්වය මත. එතකොට මෙන්න මේ විදිහට අපි ජීවිතයේ මේ සැප දුක තීරණය කරන්නට පුරුදු වෙලා තියෙන්නේ අපේ රුචි අරුචිකම් සහ වේදනාව මත. එහෙම දුක දැකලා කිසිදාක අපිට නිවන් දකින්න බෑ කෙලස් නසන්නට බෑ ඒ නිසා අපි දුක දකින්නත්තේ දුක්ඛ ආර්ය සත්‍ය ආර්යන් වහන්සේලා සත්‍ය වශයෙන් මේ දුකයි කියලා හඳුනාගත්තේ තමන්ගේ රුචි අරුචිකම් වලට වහල් වෙලා නෙමෙයි වේදනාව මත එල්බගෙන නෙමෙයි අර සත්ව ගතිය මත පිහිටලා නෙමෙයි සැබෑවට මනස විවෘත කරලා එහි පවතින දුක්ඛ ලක්ෂණ දුක්ඛ ලක්ෂණ තුලිනුයි දුක හඳුනාගන්නේ. ඒතර මොනෝද දුක්ඛ ලක්ෂණ? සංකත, විපරිණාම, පීලන, සන්තාප. ඒතර යමක් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. ඒක දුක්ඛ ලක්ෂණය. එතකොට මේ ලෝකෙහි කිසිම සංස්කාර ධර්මයක් ස්වාධීන නැහැ. ඒ කියන්නේ ස්ව ශක්තියෙන් උපදින්නට සමත් නැහැ. හැම දෙයක්ම අදාළ හේතු ප්‍රත්‍යයෙන් තමයි ජනිත වෙන්නේ. නම් පරාදීනයි. අනුන් මත යැපෙන්නේ සංස්කෘතයි අනිත් දේවල් වලින් සකස් වෙනවා එතකොට මේ ගති ලක්ෂණයම හිස් භවෙහි, નિસරු භවෙහි ලක්ෂණය. එතකොට මේ දුක්ඛ කියලා බුදුදහමේ කියවෙන්නේ අර අමාරුව කියන වචනෙට කියන එක නෙමෙයි. දුක්ඛ වේදනා කියන තැන දුක්ඛ කියන අර්ථයෙන් නෙමෙයි දුක්ඛ ආර්ය සත්‍ය කියන තැන දූ කියන ප්‍රත්‍යයෙන් හඳුන්වන්නේ නින්දිතාර්ථය. මහප්‍රාණ ඛ කියන වචනයෙන් හඳුන්වන්නේ හිස් ගතිය. එතකොට නින්දිත වූ හිස් ගතිය. දැන් අවකාශයේ තියෙන හිස් ගතිය අපිට භාණ්ඩ තියාගන්න අපිට රැස් වෙන්න ගොඩනැගිලි හදන්න අපිට ඒ අවකාශයේ හිස් ගතිය යම් ප්‍රයෝජනයක් තියෙනවා. මේ සංස්කාර ධර්මයන්ගේ පවතින හිස් ගතිය ඇති වෙලා බිඳී යනවා නැවතත් ඇති වෙලා බිඳී යනවා අන්නේ හිස් ගතිය කිසිම පළකට නැති තේරුමක් නැති අර්ථයක් නැති වගතුවක් නැති කොතෙක් නඩත්තු කළත් වැඩක් නැති හිස් ගතිය ඒ නිසායි ඒක නින්දිත වූ හිස් ගතිය කියන්නේ. එතකොට මේ දුක්ඛ කියන වචනේ සැබෑ තේරුම නින්දිත වූ හිස් ගතිය කියන එකයි. එතකොට අර කියන අමාරුව කැක්කම කියන අර්ථයට වඩා බොහොම ගැඹුරු සියුම් පුළුල් අර්ථයක් ඒකේ තියෙනවා. එතකොට මේ හිස් ගතිය කියන එක ගොඩනගන්නේ මෙන්න මේ ලක්ෂණ මත හේතු ප්‍රත්‍යයෙන් හට ගැනීම, වහා බිඳියාම, ඒ ඇතිවීම බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් මේ සංස්කාර ධර්මයන් පෙළෙනවා. අනුන් විසින් පෙළනවා කියන එක නෙමෙයි. එය විසින්ම පෙළෙනවා. එය විසින්ම පීඩාවටපත් වෙනවා. හටගත් වූ ධර්මයේ බිඳී යාම එයටම අනර්ථයක්. එයටම පීඩාව. එතකොට අන්න ඒ විදිහට දකිනකොට තමයි අපිට වටහා ගන්න පුළුවන් වෙන්නේ මේ අමාරුයි කැක්කුමයි කියන ඒවා තුල තියෙන්නේ මේ සංකත විපරිණාම පීලන ਸੰతాප කියන මේ ගති ලක්ෂණ. අර සැපයි සනීපයි සුවයයි කියලා අපි අල්ලා ගන්න අපි පවත්වා ගන්න කැමති වෙන දේවල් තුල තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව වහ බිඳී යන බව පීඩාකාරී බව ਸੰతాපකාරී බව කියන මේ සංකත විපරිණාම පීලන ਸੰతాප කියන මේ ගති ලක්ෂණ. ඒතර අන්න එහෙම පේනකොට තමයි අපිට දැනෙන්න ගන්නෙ එහෙමනම් මේ සැපයි දුකයි කියලා අපි වේදනාර්ථයෙන් රුචර්චිකත් ස්වභාවය මත වෙන් කරගත්තට මේ හැම දෙයකම තියෙන්නේ සංකත ලක්ෂණ විපරිණාම ලක්ෂණ පීඩන ලක්ෂණ ਸੰతాප ලක්ෂණ ඒ නිසා සබ්බේ සංඛාරා දුක්ඛ මේ සියලුම සංස්කාරයන් දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි ඒ කියන්නේ අර තුච්ච වූ නින්දිත වූ හිස් ගතියෙන් යුක්තයි එතකොට අන්න එහෙම දැක්කොත් විතරයි අපිට මේ සංස්කාර ධර්මයන්ගෙන් මිදෙන්නට කැමැත්තක් ඇති මේවා මේවා අත්හරින්නට ඕනකමක් ඇති වෙනවා. ඒවා નિસරු බව දැක්කෝ. එතකොට උදාහරණයක් හැටියට අපි මේක ඉස්සෙල්ලත් ওই ධර්මදේශනාවල් පැහැදිලි කළා. දැන් පොඩි දරුවෙක් රබර් බෝල, එතකොට මේ සෙල්ලම් බඩු, අර ප්ලාස්ටික් වලින් හදපු එක එක જાති මේ පොඩි පොඩි දේවල් එකතු කරගෙන ආදරෙන් තියාගෙන ඉන්නකොට මව්පියෝ කියනවා වැඩක් නැහැ. ඔය පැත්තකට දාන්න. ඉතින් එහෙනම් වැඩක් නැහැ කිව්වට දරුවට ඒක වැඩක් නැහැ කියලා හැඟෙන්නේ නැහැ. ඒක පැත්තකට දාන්න හිතෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ දරුවට ඒකේ ආස්වාදයක් දැනෙනවා. ඒකේ වටිනාකමක් ඒ දරුවා විසින් ආරෝපණය කරලා තියෙනවා. අර තමන්ගේ ආස්වාදයට අනුරූපී. ඒතර ආස්වාදය කියන එක තමන්ගේ චින්තනයේ මත, උපකල්පනයේ මත තමන් මනසින් හදාගෙන තියෙනවා. ආරෝපණය කරලා තියෙනවා. ඒ ආරෝපණය කරගත්තු වටිනාකමත් එක්කලා ආස්වාදයක් දැනෙනවා. ඒතර ආස්වාදයේ ප්‍රමාණයට වටිනාකමක් දැනෙනවා. ඒ නිසා අම්මා තාත්තා මේක නොවටිනවා වැඩක් නැහැ කියලා කිව්වට දරුවන්ට එහෙම එකක් දැනෙන්නේ නැහැ. හැබැයි දරුවා ලොකුමහත් වෙනකොට දැනගෙන ගන්නකොට වැඩෙනකොට නුවණ මුහුකුරා යනකොට දරුවට දැනෙන්න ගන්නවා අර රබර් බෝලේ අර ප්ලාස්ටික් කෑලි ඒවා එකතු කරගෙන ඒවා වෙනුවෙන් අනිත් අයත් එක්ක රණ්ඩු වෙන එක ඒවා පෙන්න පෙන්න ඒවා මත යපෙන එක ඒවා නිකන් බොහොම ප්‍රාථමික දේවල් ඒවා නිකන් මනසින් හදාගත්තු දේවල් එහෙම එකක් එතන ඇත්තේ නැහැ එතන ඒබඳු අනිත් අයට පෙන්වන්න තරම් අනිත් අය ගත්තොත් අඬන්න තරම් තුරුළු කරගෙන නිදා ගන්න තරම් උදේ අවදි වෙච්ච ගමන් අතපත ගාලා හොයලා තියාගන්නට තරම් එහෙම වැදගත් යමක් ඒව නැහැ. අන්නේ નિસරු බව වැටහෙන්න වැටහෙන්න ඒ දරුවට බලකලේ නැතත් ඒ දරුවාගේ මනසින් අරව අතහැරෙනවා. ඒව නික්මෙන්නට ඔහුට හැකි වෙනවා. අන්න ඒ වගේ මේ සමස්ත සංස්කාර ධර්මයන් පිළිබඳවම අපේ අවබෝධය ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න තමයි ඒවා මේ අනිත් අයත් එක්ක රණ්ඩු වෙන්න අනිත් අයට පෙන්න දෙන්න ඉන්න මේ ලොකුකමට මතු කරලා දක්වන්න ඒ තරම් වැදගත් වෙන දේවල් නෙමෙයි මේ નિසරු නින්දිත තුච්ච ධර්ම කියන බව පැහැදිලි වෙන්න වෙන්න අපිට ඒවා පිළිබඳව ලැජ්ජිත බවක් ඇති වෙනවා එතකොට ඒකෙන් ඉක්මනට ගැලවෙන්න ඕන කමක් ඇති වෙනවා. මෙතනින් නික්මෙන්න ඕන කමක් ඇති වෙනවා. අන්න ඒ කැමැත්ත ඇති වෙන හැටියට මේවාෙහි નિસරු බව දකින්නට දැන් අර වේදනාවෙන් අපි දුක දකිනකොට ඇති වෙන්නේ මේකෙන් නික්මෙන්නට ඕන කියන අදහසක් ඇති වෙනවා. හැබැයි નિસරු බව දැකලා නෙමෙයි අමාරුවෙන් මිදෙන්න, කැක්කුමෙන් මිදෙන්න, පීඩාවෙන් මිදෙන්න. එතකොට පීඩාවට අකමැති බවක් එතන ඇති වෙන්නේ. එතන තියෙන සූක්ෂම දේශේ. වේදනාර්ථයෙන් අපි දුක හඳුනා ගන්නකොටත් අපි දුකෙන් මිදෙන්නට වෑයම් කරනවා. මේ ප්‍රඥාවෙන් ලක්ෂණ වලින් දුක හඳුනා ගන්නකොටත් දුකෙන් මිදෙන්න උත්සාහ කරනවා. ප්‍රඥාවෙන් දුක හඳුනා ගන්නකොට අපි දුකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ අවබෝධයත් එක්කලා. හැබැයි අපි වේදනාවෙන් දුක දකිනකොට ඒ දුකින් මිදෙන්නට උත්සාහ කරන්නේ ප්‍රතික්ෂේප කිරීම හෙවත් පටිඝයත් එක්කලා. එතකොට දෙකේ අවස්ථා දෙකේම අපි අත්හරින්න මිදෙන්න යම් උත්සාහයක් ගන්නවා. නමුත් පදනම් දෙකක් තුල. අර වේදනාවෙන් දුක් වේදනාව දැකලා මිදෙන්න හදනකොට ද්වේෂමූලිකවයි අපි මේකෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ. මේ ලක්ෂණ තුලින් අපි සැප දුක දෙකේම මේ දුක්ඛ ලක්ෂණ තියෙනවා කියලා දකිනකොට අපි ප්‍රඥාවෙන් එහි નિසරු බව දැකලයි නික්මෙන්නට උත්සාහ කරනවා. එයයි නෛෂ්කාම්‍ය පාරමිතාව හැටියට තථාගතයන් වහන්සේ දක්වනවා. එතකොට මේ දුකයි කියලා හරියට දැන් අර අයෝනිසෝ මනසිකාරයෙන් නොමෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නැතුව යෝනිසෝ මනසිකාරයෙන් හැබෑවට මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනකොට ආශ්‍රව ධර්ම යටපත් වෙලා ප්‍රඥාව අවදි වෙලා සති සම්පජාඤ්ඤේ මතුවෙලා සිහිනුවණින් මේ දුකයි කියලා ආර්යයන් වහන්සේලා දුක දැකපු ආකාරයට තමනොත් ඒ දුක්ඛ ලක්ෂණ තුලින් දුක දකින්නට පුහුණු වෙනවා. එතකොට ඒ තනත්තා හඳුනා ගන්නවා මේ දුක දුකයි කියලා. එතකොට ඔහු සොයනවා මේ දුක ඇති වෙන්නට හේතුව මොකක්ද? මේ નિસරු සංස්කාර ධර්ම પરම්පරාවක් මේක ඉවරයක් නැතුව පවතින්නේ මොකක් නිසාද? හරිනම් මරණයෙන් මේ ටික ඉවර වෙන්න ඕන. නාම ධර්මත් නිරුද්ධ වෙනවා, රූප ධර්මත් නිරුද්ධ වෙනවා. ඉතින් නිරුද්ධ වුණාට මේක නවතින්න නැතුව කොහොමද ඉස්සරහට යන්නේ? ඒ යන්නේ වෙන මොකක්වත් නිසා නෙමේ මම ඉස්සරහට යන්න කැමති නිසා මම පවතින්න කැමති නිසා උපදින්න කැමති නිසා විඳින්නට කැමති නිසා ඒ කැමැත්ත මා තුළ තියෙන තාක්කල් මේක මරණයෙන් අවසන් වෙන්නේ නැහැ දිගින් දිගට දිගින් දිගට පවතින. එහෙමනම් මේ පැවැත්මට මේ භව පැවැත්මට මේ සංස්කාර ධර්මයන්ගේ පැවැත්මට මේ පංචස්කන්ධ පැවැත්මට ප්‍රධාන හේතුව වෙන්නේ තණ්හාවයි. එතකොට මේ નિසරූ අර්ථ ශූන්‍ය වූ මේ සංස්කාර ධර්ම පංචකයක් යලි යලි ගොඩනගන්නේ කවුරුන් විසින්ද? කැමැත්ත විසින්. තණ්හාව විසින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා ආරයන් වහන්සේලා දකිනවා මේ සංස්කාර ධර්මයන් එහෙම නැත්නම් මේ පංචස්කන්ධ නැමැති දුක්ඛය මේ මේ નિસරු નિરර්ථක මේ පද්ධතිය මේ ප්‍රවාහය අඛණ්ඩව ගලා යන්නේ රුචිකත්වයේ ඕනෑකම කැමැත්ත ඇලීම අපේක්ෂාව කියන මේ තෘෂ්ණාව පදනම් එයින් තමයි මේවා බන්ධනය කරලා තියෙන්නේ. අර දැන් කාන්දමකට අර වටේ තියෙන පොඩි පොඩි යකඩ කුඩු ඇදිලා ඇදිලා ඇලෙන්නේ. එතකොට ඒ ඇලෙන්නේ මොකද මේ ආකර්ෂණීය ගතියත් එක්ක. එතකොට එතන මේ කාන්දමේ කාන්දම් ශක්තිය විසින් ආ මම කැමති ලෝහවලට කියලා පුද්ගල ස්වරූපයෙන් ඇද ගන්නවා නෙමෙයි ඒ කාන්දමේ තියෙන ඇද ගන්නා ගතිය ආකර්ෂණ ගතියෙහි ස්වභාවය තමයි ඊට අදාළ ලෝහ කැබලි ලෝහ කුඩු ඇදලා අලවගන්නේ ඒකට අලව ගන්න අලව ගන්න තමයි මෙතන ශක්තිමත්ව මේක පිහිටන්නේ. ඒකට ආර්යයන් වහන්සේලා දකිනවා මේක මේ ගැලවෙන්නේ නැතුව, ලිහෙන්නේ නැතුව. එතකොට භවෙන් භවෙ මේක අකණ්ඩ ප්‍රවාහයක් හැටියට යන්නේ. හරිනම් පංචස්කන්ධය නිරුද්ධ වෙනව මරණයේදී. රූප ධර්මත් නිරුද්ධ වෙනවා, නාම ධර්මත් නිරුද්ධ වෙනවා. නමුත් ආයෙත් අභිනව પરම්පරාවක් හැටියට ජනිත වෙනවා. කුමක් නිසාද? අර පැවැත්මට තියෙන ඕනෑකම. එහෙමනම් තණ්හාව තමයි මේ දුක යලි යලි උපදවන්නේ. එතකොට එහෙමනම් මේක නවත්තන්න මොකද්ද කරන්නද? යලි යලි පවත්තන තණ්හාව දුරු කරන්නට ඒ තණ්හාව දුරු කරන්නේ කොහොමද? ඒක දුරු කරන්නට නම් මේ තණ්හාව ඇති වෙන්න මූල සාධකය අහෝසි කරන්න. මොකක් නිසාද තණ්හාව ඇති වෙන්නේ? මේවා සරු බවක් දකින නිසා. මේවා හොඳයි කියලා තියෙන්න ඕන කියලා, වැදගත් කියලා, වටිනවා කියලා, ආස්වාදනීයයි කියලා දකින නිසායි ඒ තණ්හාව ඇති වෙන්නේ. ඒතකොට මේ දැක්ම ඇති වෙන්නේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. ඒ කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ හැබෑව පේන්නේ නැහැ. નિસරු බව පේන්නේ නැහැ. નિસරු ලක්ෂණ මෙච්චර ප්‍රකට වුණාට ඒවා පෙනිලා නැහැ. ඒවා දැකලා නැහැ. ඒවා නොදකින තාක්කල් අර සංස්කාර ධර්මයන් ආස්වාදනීය ආකාරයෙන් ගන්න. එතකොට මේ පටලැවිල්ල ලෙහන්න නම් අවිද්‍යාව දුරු කරන්න ඕන අවිද්‍යාව දුරු කරන්න සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දකින ප්‍රඥාව සම්මාදිට්ඨිය උපදවන්නට ඕන ඒ සම්මා දිට්ඨිය උපදිනකොට ප්‍රඥාව උපදිනකොට විද්‍යාව උපදිනවා ඒ විද්‍යාව නිසා සංස්කාර ධර්මයන්ගේ මේ දුක්ඛ ලක්ෂණ හරියට දකිනවා નિසරු බව හරියට දකිනවා નિසරු බව දකිනකොට මේවා ඇලෙන්න බැඳෙන්න පවත්වන්නට තරම් වැදගත් දෙයක් නැහැ කියලා දකිනවා ඒ දකිනකොට තණ්හාව මතු නූපදින ආකාරයෙන් ප්‍රහාණය එතකොට ඔය විදිහට යම් කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මය දකිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මූලික වශයෙන් ඒ තැනත්තා සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරනවා සක්කාය දිට්ඨිය දුරු කරනවා. එයි සක්කාය දිට්ඨිය දුරු කරන්නේ මේ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සංස්කාර ධර්ම පද්ධතියක් කියන බව ඔහුට පැහැදිලි වෙනවා. අර මම අතීතයේත් හිටියද අනාගතයේත් ඉදීද මම කවුරු වෙලා හිටියද ආදී වශයෙන් හිතනකොට එතනත්තාට මේ පංචස්කන්ධය ආත්ම වශයෙන් ග්‍රහණය ආත්ම දෘෂ්ටියක් දැස ගන්න. හැබැයි ඒතනත්තා නුවණින් කල්පනා කරනකොට ආර්ය ධර්මයට අනුව කල්පනා කරනකොට ඒතනත්තට ප්‍රකට වෙනවා මෙතන එහෙම ආත්ම වශයෙන් ගන්නට දෙයක් නැහැ. නිත්‍ය පදාර්ථයක් නැහැ. භවෙන් භවයට මේ තෘෂ්ණාව පාදක කොටගෙන යලි යලි එකතු වෙන ජනිත වෙන සංස්කාර ධර්ම પરම්පරාවක් පමණයි පවතේ. මේ යථාර්ථය දකිනකොට ඔහුට අර ආත්ම කියන මේ සංස්කාර ධර්ම එහෙම නැත්නම් මේ පංචස්කන්ධයේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් දැසගෙන තියෙන දැඩි දෘෂ්ටිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය දුර වෙනවා. විචිකිච්ඡාව අර සැක සැක කියලා කියන්නේ බුදුහාමුදුරුව ගැන උන්වහන්සේ සැබවින්ම බුද්ධත්වයට පත් වුණාද උන්වහන්සේ ਸਰවඥද උන්වහන්සේ මේව අවබෝධ කරගන්න දේශනා කරා. දැන් ඒ ගැන සැකයක් නැහැ. මොකද Tamanටත් ඒක වැටහෙන නිසා. ඒ නිසානේ අර සරියුත් හාමුදුරුව දේශනා කරන්නේ සාරිපුත්ත ඔබ පිළිගන්නවද මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම විමුක්ති මාර්ගයට උපකාර වෙනවයි කියලා. එතකොට මේ මේ විමසනකොට සරියුත් හාමුදුරුව ඒක පිළිගන්නේ බුදුහාමුදුරුව මත සමත සද්ධාව මාත්‍රයෙන් විතරක් නෙමෙයි. Taman පුහුණු කරලා ප්‍රගුණ කරලා. එතකොට ඒක එහෙම නෑ කියන්න බෑ. අන්න එතනයි ප්‍රත්‍යක්ෂ භාවය. එතකොට තමයි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඒ ධම දකින තැනත්තා තමයි තථාගතයන් වහන්සේව හරියට දකි. එතකොට බුදුහාමුදුරුව ගැන තියෙන අර විචිකිච්ඡා දුරු වෙනවා. ධර්මයේ ගැන තියෙන විචිකිච්ඡා ආර්ය මාර්ගය සංගරත්නය ආපු ගමන් මගේ සුපටිපන්න ගමන් මගේ ඒවා පිළිබඳව තියෙන සැක සංකා දුරු වෙනවා. පෙර භවයේ මතු භවයේ ආත්ම වශයෙන් ගන්නෙ නෑ මේ සංස්කාර ධර්ම මේ හේතු ප්‍රත්‍යයන් නිසා මෙසේ අකණ්ඩව පවතින්නට පුළුවන්. ඒ නිසා අතීත භවයයි කියලා එකක් තියෙන්න පුළුවන්. අනාගත භවයක් ගොඩනගෙන්නට පුළුවන්. මේවා මේවා සහේතුක ධර්ම කියන බව පැහැදිලිව දැනෙනවා. එතකොට මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය ගැන Tamanගේ සැක හැර Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට විචිකිච්ඡාව දුරු වෙනවා. ඊළඟට සීලබ්බත පරාමාස. සීලබ්බත පරාමාස කියලා කියන්නේ කෙලස් නැසීම සඳහා මේ ප්‍රඥාව ඉපදවීම සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් නොවන එහෙම නැත්නම් කෙලස් නැසීමට උපකාර නොවන දේවල් උපකාර වෙන හැටියට දැඩිව අල්ලාගෙන පවත්වන එතකොට නිවනට උපකාර නොවන ප්‍රඥාව උපදින්න උපකාර නොවන දේවල් උපකාර වෙනවා කියලා හිතාගෙන අල්ලගෙන පවත්වාගෙන යනවා. ඒක තමයි සීලබ්බත පරාමාර්ථය. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අජ්‍ය වෘත්ත, ගෝ වෘත්ත, සුනක වෘත්ත. එතකොට ඒවා පුහුණු කළා. මොකටද මේ විමුක්තිය ලබන්නට එහෙම නැත්නම් සදාකාලික සැනසීම ලබන්න දෙවියන් වහන්සේ වෙත යන්නට. ඒතර ඒගොල්ලෝ හිතුවා අජවෘත කියලා කියන්නේ එළුවෙක් වගේ හැසිරීම. ගෝවෘත කියන්නේ ගවයෙක් වගේ හැසිරීම. එතකොට සුනක වෘත එහෙම නැත්නම් කුක්කුර වෘත කියලා කියන්නේ සුනකෙක් වගේ බල්ලෙක් වගේ හැසෙන. එතකොට ඒක බොහොම දුෂ්කර ප්‍රතිපදාවක් සසරේ කරපු පව් ගෙවලා මේකෙන් නිදහස් වෙන්නට මේක හොඳ ක්‍රමයක් කියලා ඒගොල්ලෝ කල්පනා කළා. දැන් මේ විමුක්තියට උපකාර නොවන කාරණයක් උපකාර වෙනවයි කියලා දැඩිව අල්ලගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුනකෙක් වගේ හැසුරුනොත් සිතින් කයින් වචනයෙන් හරියට මේක පුහුණු කළොත් ඒතනත් අනිවාර්යෙන් සුනකෙක් වෙනවා. ගවයෙක් වගේ සිතින් කයින් වචනෙන් හරියටම හැසිරුණොත් ඒතනත් අනිවාර්යෙන් ගවයෙක් වෙනවා. ඉතින් සසර දුකින් මිදෙන්නට ඕන නම් ආර්ය භාවයටපත් වෙන්න ඕන නම් ඔබ පුහුණු කළ යුත්තේ ආර්යයන් වහන්සේලා අනුව පුහුණු වීමයි. ඒක තමයි ගිහියා පංචශීලය ආරක්ෂා කරනවා නිත්‍ය සීලේ හැටියට බොහෝ දිනට Brahmacharya මුල් කොටගත් ආර්ය සීලයක් සමාදන් වෙනවා. ආර්ය ප්‍රතිපදාව දැන් සිල් ආවර්ජනා කරනකොට පින්නතුන්ට මතක ඇතිනේ කියනවා ඒ රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකුණුසේක මමද අද මේ සීලය ආරක්ෂා කරන කාලය තුල ප්‍රාණඝාතයෙන් වැළකී රහතන් වහන්සේලා අනුව යමි රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි ඇයි මමත් මේ අරහත්ත්වයට පැමිණෙන්නටයි මේ පුහුණු කරන්නේ අර සුනක වෙන්නට ඕන නම් සුනකයා කරපු දේ කරන්න ඕන. එතකොට ගවයෙක් වෙන්න ඕන නම් ගවයා කරපු දේ කරන්නට එළුවා වෙන්න ඕන නම් එළුවෙක් කරපු දේ කරන්න. ආර්ය භාවයටපත් වෙන්න ඕන නම් ආර්යයන් වහන්සේලා කරපු දේ කරන්නට ඕන. ඒව පුහුණු කරන්න ඕන. Tamanට හිතුවක්කාර විදිහට නෙමෙයි. එතකොට ඒ ආර්යයන් වහන්සේලා විකාල භෝජනයෙන් වැළකුණා උස්සසුන් මහසුන් උස්සසුන් මහසුන් කියන්නේ Tamanගේ මාන්නේ වැඩෙන අහංකාරකම් වැඩෙන මමත්වයේ අස්මිමානේ වැඩෙන කෙලෙස් වැඩෙන අනවශ්‍ය විදිහට තුම්බ ගන්න සක්කාය දිට්ඨිය වැඩෙන ඒ බඳු අසුන් එතකොට ඒවා බැහැර කළා කය පහසුවෙන් පවත්වා ගන්නට විතරයි ඇඳ පුටු ආදී පාවිච්චි කරේ. එතකොට ඒ රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් මම කරනවා. ඒකයි මම මේ පුහුණු කරන්නේ. රහතන් වහන්සේලා මල් ගඳ සුවඳ විලවුන් නැටුම් ගැයුම් මේ විදිහට මේ කෙලෙස් වැඩෙන පැත්තට ගියේ නැහැ. උන්වහන්සේලා નિરાයාසයෙන් මේවා බැහැර කරලා හිටියා. මමද අද මේ සීලය ආරක්ෂා කරන කාලය තුල රහතන් වහන්සේලා අනුව යමි රහතන් වහන්සේලා විසින් කරන බද්දක් කරා. දැන් මෙන්න මේ විදිහට මේ ආර්ය ප්‍රතිපදාව පුහුණු කරනකොට ආර්ය ධර්මයේ දැනගෙන ආර්ය ධර්මෙහි විචක්ෂණව මේ ආර්ය ප්‍රතිපදාව පුහුණු කරනකොට තමයි ඒතනත්තා ආර්ය භාවයටපත් වෙන්නේ. එතකොට ඒක තමයි නිර්වද්‍ය ප්‍රතිපදා. එතකොට සීලබ්බත පරමාස කියලා කියන්නේ ආර්ය භාවයටපත් වෙන්නට හිතනවා අනාර්ය වූ ප්‍රතිපදා. අර සුනකයා ගවයා කියලා කියන්නේ ආර්යෙක් නෙමෙයි. ඒ නිකන් තිරිසන් සතෙක්නේ අනාර්යනේ. එතකොට අනාර්යයන් අනුව යමේ. ඒ ඒ අනුව පිළිපදලා අතන්ට යන්න බෑ. එතකොට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් බෞද්ධය හැටියට අපි අජවෘත ගෝත රකින්නේ එහෙනම් අපිට සීලබ්බත පරාමාස නැද්ද? ඒ දැඩි තත්වයෙන් අපි මිදිලා තිබුණාට සූක්ෂම විදිහට මේ බෞද්ධ ප්‍රතිපදාව තුලත් අපි වැරදි මතවාද දැඩිව ග්‍රහණය කරගෙන උපාදාන කරගෙන පවතින උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් දන් දීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලස් නසන්නට අත්‍යවශ්‍ය මූලික පියවරක් හැටියට. එතකොට දානයේදී වෙන්නට ඕන මාසන්තක දෙයින් අනුන්ට යහපතක් කිරීමේ කරුණාව, මෛත්‍රිය, ත්‍යාගී බව මේ ගුණාංග වැඩෙන එකයි. එතකොට ඒ වෙනුවට අද බොහෝ දෙනා කරන්නේ මට සැප විඳින්න මට යහපතක් කරගන්න මට නිවන් දකින්න මට ගැලවෙන්න මගේ තෘෂ්ණාව දුරු කරගන්න මගේ අතහැරීම පුරුදු කර. එතකොට අනුන් ගැන කතාවක් නෑ මම මට මගේ. එතකොට අවසානයේ අර කෙලෙස් නසන්නට දෙසූ මාර්ගය දැන් මේ කෙලෙස් තහවුරු වෙන මගක් බවට පත් කරගෙන. පත් කරගෙන දැන් ඒකෙන් තමයි නිවන් දකින්නේ කියලා හිතාගෙන පවත්වගෙන යනවා. එතකොට මේ සීලබ්බත පරමාසය ඊටම සූක්ෂම අවස්ථාවක්. අර අජවෘත ගෝවෘත වගේ තත්වයකට අපි ගිහිල්ලා නැහැ. මේ ආර්ය ධර්මය අහලා තියෙන නිසා. හැබැයි ප්‍රතිපත්ති මේ වශයෙන් ගත්තන් පස්සේ කෙලස් වැඩෙන මඟ මොකක්ද, නොවැඩෙන මඟ මොකක්ද කියලා හරියට හඳුනාගෙන නැත්නම් මේ බෞද්ධ ප්‍රතිපදාව තුලම අපි ආර්ය ප්‍රතිපදාව වෙනුවට අර සීලබ්බත පරාමාස කියන දුර්වල තැන ග්‍රහණය කරගෙන පවතින්නට පුළුවන්. ඒ කියන්නේ දන් දීම සීලබ්බත පරාමාසයක් කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. එහෙම වරද්ද ගන්න එපා. ඒ දන් දීමේ පරමාර්ථය මොකද්ද? කෙලස් දුරු කිරීම. ಗುಣ නුවණ අවදි කිරීම. ඉතින් ඒක වෙනුවට අර කෙලස් නම් වැඩෙන්නේ. ඒතර සීලේ පරමාර්ථය මම මෙච්චර කාලයක් සිල් සමාදන් වෙලා තියෙනවා කියලා මාන්නෙන් ඉදිමෙන එක නෙමෙයි. ඒ කායික වාචික මානසික සංවරය භාවනාවේ පරමාර්ථය ප්‍රතිරූපයක් හදා ගැනීම නෙමෙයි අපි භාවනා කරනයි අපි ಗುಣධම් වන්නයි අපි නිවන් මඟ ගමන් කරනයි කියලා ලෝකෙට පෙන්වන එක නෙමෙයි තමන්ගේ දුර්ගුණ දුරු කරගෙන යහගුණ මතු කරගෙන ලෝක ධර්මතාව අවබෝධ කරගන්න. එතකොට ඒ ඒ අවශ්‍ය පරමාර්ථය මොකක්ද? එතනයි ඥාන සංප්‍රයුක්තව. ඒ මූලික පරමාර්ථයෙන් ගිවිහිලා ඒ වැඩපිළිවෙල අනුගමනය කරනවා. හැබැයි මූලික පරමාර්ථයට අනුව නෙමෙයි ඒ කෙලෙස් නැසීමේ කාර්යයට නෙමෙයි යන්නේ කෙලෙස් වර්ධනය කිරීමේ කාර්යය. එහෙමනම් එතන නිවන් මඟ නෙමෙයි නිවනින් දුරස් වීම. අන්න ඒව තමයි මේ සීලබ්බත පරාමාස කියන්නේ. එතකොට සෝවාන් ඵලයටපත් වෙනකොට හරියට චතුරාර්ය සත්‍ය ධර්මය දකිනවා ඒ වගේම පටිච්ච සමුප්පන්න ස්වභාවය පටිච්ච සමුප්පාද ධර්මය හේතුඵල ධර්මය හරියටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ සෝවාන් මාර්ගඥානයත් එක්කලා. එතෙක් ඒතනත්තාට ඒ පිළිබඳව යම් ඥානයක් පවතින එක තහවුරු වෙන්නේ සෝවාන් මාර්ගඥානයත් එක්කලා. ඒතර සෝවාන් වෙනකොට ඒතනත්තා අර සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ හේතුඵල වශයෙන් සංස්කාර ධර්මයන් දකින නිසා. විචිකිච්ඡාව දුරු වෙන්නේ හේතුඵල වශයෙන් බුදුරජ බුද්ධත්වය ධර්මයේ සුපිලිපන් සාක්කාත බව සංඝයාගේ සුපිලිපන් බව හේතුඵල වශයෙන් දකින නිසා. එතකොට මේ සීලබ්බත පරාමාසයෙන් නිදහස් වෙන්නේ හේතුඵල වශයෙන් අදාළ පරමාර්ථය වෙත පැමිණෙන මාර්ගය හරියට පැහැදිලි වෙන නිසා. ඒ නිසා සෝවාන් මාර්ගඥානයේ ප්‍රධාන වශයෙන් තහවුරු වෙන්නේ හේතුඵල දැක්ම. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ඉතින් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ඇති වුණාට ඒක පරිපූර්ණත්වයටපත් වෙන්නේ අරහත් මාර්ගඥානේ මේ හේතුඵල දැක්ම පිළිබඳව උනත් ඉදිරි ඉදිරි මාර්ගවලදී වඩා ගැඹුරින් අවබෝධ කරනවා. අර මූලික සෝවාන් මාර්ගඥානය තුළ තමයි හේතුඵල දැක්ම තහවුරු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිතිය යුතු දේ නොසිතිය යුතු දේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය හරියට හඳුනාගෙන මෙනෙහි නොකල යුතු දේ මෙනෙහි කරන්නේ නැතුව මෙනෙහි කල යුතු දේ හරියට මෙනෙහි කරන්නට පුරුදු වෙන තැනැත්තා එහෙම පුරුදු වෙන්නේ කොහොමද මේ ආර්ය ධර්මය අහලා ඒ ආර්ය ධර්මය අනුව ප්‍රගුණ වෙන තැනැත්තා. ඉතින් ඒ බඳු කෙනෙකුට තමයි අර මෙනෙහි නොකල යුතු දේ මෙනෙහි නොකර මෙනෙහි කල යුතු දේ මෙනෙහි කරනකොට ආශ්‍රව ධර්ම ප්‍රහීන වෙනවා යටපත් වෙනවා එතකොට ඒතරත්තාගේ සති සම්පජඤ්ඤය අවදි වෙනවා ඒ බඳු සති සම්පජඤ්ඤයකින් තමයි මේ ලෝකේ යථාර්ථය නිදහස්ව දකින්නේ ඒ දකින්නේ තමන්ගේ රුචර්ජකම් අනුව හෝ ආරයන් වහන්සේලා කිව්ව දෙයට වහල් වෙලා නෙමෙයි තමන්ගේ රුචර්ජකම් වලට වහල් වෙන්නෙත් නැහැ අනුන් කියපු දෙයට වහල් වෙන්නෙත් නැහැ ඒ පෙන්වා දීපු ගති ලක්ෂණ තුලින් ලෝකය හඳුනාගන්නේ තමන්ගේ ප්‍රඥාව. එතකොට ආරයන් වහන්සේලාගෙන් අපි ගන්නේ මාර්ගෝපදේශය. මාර්ගෝපදේශය අරගෙන අපේ ස ප්‍රඥාව අවදි කරලා තමයි අපි ලෝකය નિවරදිව දකින්නේ. ඉතින් ඒ බඳු දැක්මක් ඇති කරගන්නට ඒ තැනත්තා සමත් වෙනවා. ඒ දැක්ම අවදි වෙනවත් සමගම දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම ප්‍රහාණය වෙනවා. මහණෙනි මේ දස්සනා පහතබ්බා කියලා හඳුන්වපු දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්මයි කියලා බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරනවා. එමනම් අපි අද කතා කළේ පළමු කාරණය සබ්බාසව සූත්‍රයේ ක්‍රම හතක් දක්වනවා කෙලස් ධර්ම ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන්නට. එතකොට අපි පසුගිය සතියේ ආරම්භ කරපු කොටස අද මේ නිම කළේ අත්ති භික්කවේ ආසවා දස්සනා පහතබ්බ මහණෙනි සෝවාන් මාර්ගඥාන සංඛ්‍යාත දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවය ඇත කියන මේ කාරණයයි අද දවසේ අපි ඔය කතා බහ කරලා නිමා කළේ. එතකොට අපි ලබන සතියේ අපිට කතා කරන්න පුළුවන් දෙවැනි කාරණය අත්තිභික්කවේ ආසවා සංවරා පහතබ්බා සති සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම පිළිබඳ